අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පාස්පෙන් දවසේ ඊසරණවනේ උඩ පවත්වන ධර්මදේශනාට වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේන විඥානේහි තථාගතං පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තං විඥානං තථාගතස්ස පහීනං උච්චින්න මූලං තාලාවත්තු කතං අනභාව කතං ආයතින් අනුපාද ධම්මං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ගිය සතිය වගේ මේ උද්ෘතය ලබාගත්තේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක් මේ බොහොම ප්‍රසිද්ධයි මේ සූත්‍රයෙන් කියවෙන කාරණාව ගැන කතා කරන ඒ විද්වතුන් අතර මේ වච්චකොත්ත කියන බ්‍රාහ්මණයා ਸਰවචනසේ හම්බ වෙලා පුරුදු පරිදි පඬිත කෙනෙක් හම්බෙච්චාම අහන්න වටින ඒවකට විසඳිච්ච නැති ප්‍රශ්න 10ක් ඇසීම හරහා දෙවසක් පටන් ගන්නවා සාකච්ඡාවක් පටන් ගන්නවා ඉතින් මේ දෙවසේදී ਸਰවචනාංශය තමයි මේකට උත්තර දෙන්න ගැල්පෙනා වගේ කියලා හිතලා මේ ලෝකය කෙලවරක් සහිතද කෙලවරක් රහිතද සදාකාලිකද කලකින් බිඳී යන සුළුද ජීවිතය කියන්නේ ශරීරයේමද ශරීරය කියන්නේ ජීවිතයේමද තථාගතයන් වහන්සේ නමක් මරණයන් මැත්තේ වෙයිද නොවේයිද වෙයිත් නොවේයි දෙකමද වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියලා මේමයි සත්‍යය මෙයින් පිට සියල්ල බොරුයි කියන මතයක් ඉදිරිපත් වෙන ਸਰවචන්සේ හැම දෙයකටම නැත නැත නැත කියලා උත්තර දෙනවා. ලෝකේ අන්තද කියලා අහනකොටත් ඒකමයි සත්‍ය ඒක අනිත්‍ය බොරු කියන කතා නැහැ කියනවා. අනන්තයි කියලා ඒමයි සත්‍ය අනිත්‍ය බොරු කියනවත් නැහැ කියනවා. ඉතින් මේ විදිහට ප්‍රශ්න 10ක් ප්‍රතික්ෂේප කරලා ඊට පස්සේ සර්වචනාංශයේ මේ බමුණ අහනවා දැන් මම යමක්කමක් දාන්න සරුවඥයි කියන ඔබ වහන්සේගෙන් ප්‍රශ්නකට ඔබ වහන්සේ මොනවද දන්නේ නැහැ වගේ මොනකට ඔක්කොම නැහැ නැහැ කියලා. ඒක නිසා මේ ඔබ වහන්සේ මේ සාස්ෘණ අංශනමක් ඔව් කියන යමක් තියනවාද කියලා. කියන යමක් තියනවා. පණිඩයක් තියනවා. මතයක් තියනවා. ලෝකෙට හෙලි කරන දේ. ඔව් මම හෙලි කරන්නේ මේක දුකයි කියලා. මේක දුකට හේතුවයි කියලා. මේක නිරෝධයයි කියලා. මේක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා මම දේශනා කරනවා කියලා. ඉතින් මේ බමුණා උත්සාහ කරන පුළුවන් තරම් මේක මේ කියන කාරණාව වටහා ගන්න. ඉතින් සර්වචන් වහන්සේ මේ පුද්ගලයා කියන්නේ එහෙම නැත්නම් මේ විඳවන්න විඳින කෙනා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය කියලා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහටයි ඉතින් ඒ අනුව තමයි දුක පැනෙන්නේ දුකට හේතුව පැනෙන්නේ කියලා විස්තර කරනකොට මේ බමුණා කියනවා මෙච්චර වෙලා හරි ඔබ වහන්සේ ළඟ තිබ්බා ඔබ වහන්සේ කෙරෙහි තිබුණ සද්ධාහ දැම්මට තේරුම් ගන්න පුළුවන් ගතිය ඒකත් දැන් කඩලා ගියා. දැන් මට මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ කියලා. ඒක සර්වඥාන්සේ සඳහන් කරනවා උඹට එහෙම නොතේරෙන්න හේතු තියෙනවා. ඒක සාධාරණයි. මේ අන්‍ය තීර්ථක අන්‍ය තීර්ථකයන් ඇසුරු කරන මේ විවිධ mati ඔළුවේ තියාගෙන කෙනෙකුට මේක ඇත්තටම අමාරුයි. මේ තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා වෙන්නේ අර තිබුණු පැහැදිලිකමක් නැති වෙනවා. නැත්නම් සද්ධාව නැති වෙනවා. පැහැදීම නැති වෙනවායි කියලා බුදුජානක උත්තර දෙනකොට ඒ සාකච්ඡාව ඇද්දෙනවා දැන්. සාකච්ඡාව ඇද්දෙනවා බුදුරණන්සේ මේ මාසේ පිටිපස්සෙම තත් දාලා තියෙනවා. දැන් ඉස්සරහින් විතරක් නෙමෙයි අල්ලගෙන පිටිපස්සෙන් තත් දාලා තියෙන්නේ. ඒකලා බුදුජානන්සේ සඳහන් කරනවා ඔය ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා බහන ප්‍රශ්නවලදී මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඒකට මනාප විදියට කැමති විදියට උත්තර දෙන්න කියලා. ඒක ආයතර බමුණගේ ඇඟට ලේ වුණනවා. ඊට පස්සේ කියනවා උඹ ඉස්සරහා දිදුරන දිලිසෙන ගිනි ගින්නක් ගින්නක් තියෙනවා. ඒ ගින්න මේ ඇති වෙනවා දරගොඩකට ගිනි తీරනවා. අපි ඒකට දරගින්නක් කියලා කියනවා. දරගින්පත් වෙලා ඉවර වුණා. ඉවරනාට පස්සේ දැන් උඹෙන් අහනවා මෙතන ගින්නක් තිබුණා දැක්කනේ ඔව්. නැති වුණා දැක්කනේ ඔව්. මේ ගින්න මේ ගිනිදලු උතුරු දිශාවටද ගියේ දකුණු දිශාවටද ගියේ වමටද දකුණටද කියලා. එතකොට ඒ බමුණා කියනවා මේ ඒක ඉතින් එහෙම කියන්න බෑ. ගින්න උතුරට ගියා දකුණට ගියා කියලා. ඒතකොට ගින්න ගියේ නැද්ද ගියා? ගින්න තිබුණ නැද්ද තිබුණා. ඉතින් එහෙනම් කොහෙද ගියේ? ආන් ඒ වාගේ යම් මේ ගින්නක් මේ රූපේ කියලා කප්පත් වෙනවා නිතරම. වේදනාව කියලා කප්පත් වෙනවා නිතරම. සංඥාව කියලා කන් නිතරමපත් වෙනවා. අපි මේ කෙරුවාවල් සංස්කාර නිතරම තියෙනවා විඥානය කියලා තියෙනවා. අන්න ඒක ඉවර වුණාට පස්සේ ආයෙ නැවතපත්තු කරන්නේ නැතුව හිටියොත් ඒක ගියා ගියාමයි ගියාතක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වෙයි කියලා කිව්වොත් වැරදි. නොවේයි කියලා කිව්වොත් වැරදි. වෙයිත් නොවේයි කිව්වත් වැරදි. වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි කිව්වත් වැරදි. මේ ගින්න වගේ කියලා ඒ අර බුදුසසුන ඉස්සලා කියපු ප්‍රශ්නේ වෙන නිදර්ශන මාර්ගයෙන් ගෙන හරපාන. ඉතින් මේ බමුණට දිරව ගන්න අමාරු ඒ තථාගතයන් වහන්සේ නමක් මේ පින්නම් පෑමෙන් පස්සේ මොකද වෙන්නේ කියන මේ සම්ප්‍රදාන කූල රීකී ක්‍රමයට කල්පනා කරන කෙනාට ඊගාවට වෙන දේ තථාගත භාවයටපත් වෙන්නේ නැතුව හිතලා පොත් බලලා දාර්ශනික කරන්න බෑ. ඒ නිසා ඒක ක්‍රමයෙන් කරන්න ඕනේ. ඉතින් සරුවචාන්සේ සඳහන් කරනවා එහෙම මුළු හදින්ම මේක බැලුවේ නැත්තම් වමතින් අල්ලන්න ගියොත් එහෙම නැත්නම් අන්‍ය තීර්ථක වෙන ලාමක අදහස් සහිතව මේ කටයුතු කරන්න ගියොත් ඒ තේරෙන්නේ නැහැ කිනක සාධාරණයි තේරෙන්නේ නැහැ ඒක එහෙම තමයි කරනවා නම් දෝතින් අල්ලලා කරන්න කරනවා නම් ෆුල් ටයිම් දාලා කරන්න වනවන්න කරන්න බෑ මේක මෙතෙන්දි බෑ කියලා මේ අර බමුණට විස්තර කළ දුන්නට පස්සේ විස්තර කළ දෙන්න ਸਰවඥාන්සාර ගත්ත මම කියන්නේ මේ දුකේ හටගන්ම දුකේ හටගන්ම රූපේ හටගන්මත් එක්ක සිද්ධ වෙන්නේ. දුකේ හටගන්ම වේදනා හටගන්මත් එක්ක වෙන්නේ. සංඥා, සංකාර, විඥාන. ඒක නිසා ඒ හටගත්ත දේ හෝ නැවත හටගන්නාසුළු ස්වરૂපේට ආශා කරනවා නම් ගින්නක් හටගන්න දෙයට ආශා කරනවා නම් ප්‍රභවයට ආස කරනවා නම් ඉතින් යාට ගින්න තමයි ලැබෙන්නේ, දෙවිල තමයි ලැබෙන්නේ, තැවිල තමයි ලැබෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් රූප වලට ආස කරනවා නම් නැත්නම් රූප වල තණ්හා කරනවා නම් යාට ඉතින් ගින්නෙන් වෙන දෙවිලි තැවිලි හම්බ වෙනවා. රූපයට ආස කරන මට්ටමෙන්. ඊට පස්සේ යමක් සැප වේදනාවතෙන් හෝ වේදනාව පිළිබඳ රුචිකත්වයක් පහළ කරනවා නම් දුක එපා. සැප ඕනයි කියලා ඒකෙදි වේදනාව බාර ගැනීමක්. බාර ගත්තොත් ගින්නක් බදාගත්තා වගේ තමයි. හොඳට පිච්චෙන දර කොටයක් බදාගත්තා වගේ, ගිනි අඟුරු කොටක් බදාගත්තා වගේ, ගිනි කන්දකට පැනනා වගේ වේදනාව බලාපොරොත්තු වෙනවනේ. සංඥා වශයෙන් මේ අපි අඳුනනවා. හඳුනා ගැනීම සඳහා සලකුණු තබනවා. ඒ සංඥාකරණයේ තියෙන තාක්කල් මම මුල් කරගෙන මේ මගේ මේ අපේ මේ මගේ නොවි මේ අපේ නොවි කියන මේ බෙදීම තියෙන තාක්කල් ඇයි අර ගිනි කොට බදාගත් එක තමයි වෙන්නේ. ඒක ගින්නක්. ඊට පස්සේ මේ මගේ කෙරුවාවල් මේ මගේ වැඩ මේ මගේ නිර්මාණ මේ මගේ දරුවෝ මේ මගේ වස්තුව මේ මගේ mati මේක මතාන්තර කියලා කවුරු හරි මොනවාරි බදා ගන්නවනම් ඔය ගින්න බදා ගැනීමක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් මේ මම මේ මම නොවේ කියන බෙදා දැක්වීම. ලෝකේ පවතින මේ බෙදා දැක්වීම මේ විඥානේ තියනාට විතරයි තියෙන්නේ. ගස් කොළන් වලට එහෙම මේ මම සා මම නොවේ කියන ගස් කොළන් දන්නේ ඒ ගහට කෙටුවට ඒ ගහමුකෝ කියන්නේ. විඥානයේ තියෙන කෙනාට විතරයි මේ මට කෙටුවා මම තොට කොටනවා කියන කතාව එන්නේ. ආන්නේ විදිහට මේ එක එකක් එක එකක් සර්වචනන්සේ අර කරුණු මම යවෙන්න හදාගන්න දුක හට ගන්න හේතු වෙන කරුණු පහ පෙන්ලා දීලා ඒ කරුණු පහ ආයෙත් මේ බමුණට සද්ධාව නැතිවෙච්ච බමුණට කිසලා කියපු දේත් මට එපා වුණා ස්වාමීන් වහන්සේ කියපු බමුණට ආයෙත් කියලා දෙනවා. ඊට අපි පසුගිය වාර දෙකකදී මේ අවධාන වශයෙන් ගන්න මේ විඥානයාගේ අපේ හිත නැත්තම් මන නැත්තම් මේ මනෝ විඥාන කියන මේෙන් හඳුන්වන මේ ස්කන්ධය තේරුම් ගන්න උත්සාහ කරා උත්සාහ කරනකොට උත්සාහ කරන්න වෙන්නේ විඥානයේ හරහමයි. විඥාණයමයි විඥානේ තේරුම් ගන්න වෙන්නේ. ඉතින් විඥාණය තේරුම් ගන්නට අකමැති කෙනෙක්. ඒක නිකන් හොර කණ්ඩායමක ප්‍රධාන හොරා වගේ. හොර කණ්ඩායම <clears throat> ප්‍රධාන හොරා ප්‍රසිද්ධිය පෙනී හිටින්නේ නැහැ. ඒ පුදුමාකාර මේ විදහාක බලසහිතයි. <clears throat> එයා මිනිස්සු මරනවා. ඇති වෙන්න ආයුධ තියෙනවා. වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. රජයකට වඩා බලවත්. හැබැයි මිනිහා කවුද කියලා දන්නේ නැහැ. ඉතින් අපි හරියට මිනිහම අල්ලගෙන එයා ලව්වා මේ කූට ව්‍යාපාරේ නැති කරන්න කටයුතු කරන්න හදනවා වගේ තමයි මේ විඥාණය කුටු කරනවා කියන එක. ඉතින් බෑ බෑ රජයටවත් කරන්න බෑ. ඇමරිකන් රජයටවත් කරන්න බෑ. මොකද ඇමරිකන් රජයත්පත් කරන්නේ එවැනි කට්ටියක්. ඒ කූට ව්‍යාපාරකාරයෝ. ඉතින් ඒ කූට ව්‍යාපාරය අල්ලනවා කියන එක හෝ ව්‍යාපාර නායකයා හරහාම හොරා ලවාම ඒ ව්‍යාපාර නැති කරනවා කියන එක බෑ කියන එකයි ලෝකෙ පිළිගන්නේ. සර්වචනාංශයේ එහෙම කියන්නේ. සර්වචනාංශයේ සඳහන් කරනවා මෛත්‍රික යන්න එනවනම් දෝතිම වැඩ කරනවා නම් මම තින් අල්ලන්නේ නැතුව මේක අල්ලතයි. ඒක තමයි ਸਰවඥාන්සේ ඉගැන්විල්ල. එහෙම නැත්නම් මේ බමුණ අහන විදියට තථාගතයන් වහන්සේ මරණයන් මත වේද නොවේද ওই තර්කවල මුකුත් කරන්න බෑ. ඉතින් ඒ නිසා ਸਰවඥාන්සේ තමන් වහන්සේගේ පිළිබඳව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරලා පංච උපාදානස්කන්ධ යේන විඥා යේ විඥානේහි තථාගත පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තං විඥාන තථාගතස්ස පහින. මේ ලෝකයා මෙයා සරුවච්චන් වහන්සේ කියලා. මෙයා තථාගතයන් වහන්සේ කියලා. මෙයා රහතන් වහන්සේ කියලා. යම් හිතකින් මාව පණවනවනේ. මේ බුදු හිත. මේ පුත්‍රජාන්සික විඥානේ කියලා කවුරු මොන පැනවිල්ලක් කරුවත් මම එහෙම එකක් පණවන්නේ නැහැ. මේක මගේ ප්‍රහීනයි. මේ බුදු හිත කියන එක, සරුවච්චන් වහන්සේගේ හිත කියන එක මිනිස්සු පණවන්න ලැබෙත්ලාසි. මිනිස්සු හිතනවා මෙන්න මෙහෙමයි මෙහෙමයි බුදු හිත කියලා. නමුත් ඒක මයින් ගිහිල්ලා ඉවරයි. මම ඒක පිළිබඳව අල්ලාගත්ත කතාන්දර ඉවරයි. මම මේක අල්ලගෙන ගැහෙන ගතිය ඉවරයි. ඒක උච්චින්න මූලා මුලින් උදුරලා දාලා තියෙන්නේ. තාලාවත්තු කතා මේ එක බීජ පත්‍ර සාකයක් කැපුවට පස්සේ දලු දාන්නේ ද්විබීජ පත්‍ර සාක වගේ නෙවෙයි. තාලා කියලා කියන්නේ තල් ගහට. තල් ගහ තාලාවත්තු කතා ගලවලා පැත්තකින් ඉඳපස්සේ ආය හැදෙන්නේ. මුදුන් මේ අංකුරයට හානියක් වුණොත් ඉවරයි. ඒ නිසා මේ ඒකේ ගොබේට තල් ගහක පොල් ගහක ගොබේට හානි කරොත් ආයෙත් පස්සේ ගහ වෙන්නේ නැහැ. මම මේක ඒ වගේ කරලා ඉවරයි. අනභව කතා. මේ අභාවයටපත් කළ ඉවරයි. ආයතින් අනුපාද ධම්මෝ. ආයි නැවතත් මේ මිත්‍රයි සතාගත විඥානය කියලා පෙන්වන්න පුළුවන් තැනක්, පෙන්වන්න පුළුවන් දෙයක් ආයති කරන්න බෑ. ඒ නිසා විඥාන සංකා විමුක්තෝ කෝ තථාගතෝ වච්ච තථාගතෝ වච්ච මේ විඥාන කියන ගිනුව විඥාන සංඛා විමුක්තෝ මෙන්න මේක විඥානයේ තථාගත විඥානයේ මේක අනුපෝදුන් විඥානයේ කියලා තථාගත විඥානයේ පනවන ඒ ඝණයට ගැනෙන සංඛ්‍යාට ගැනෙන ගතිය ගතියෙන් තථාගතයන් වහන්සේ මත හැබැයි ලෝකයා ඔක්කොම කියනවා මේ තථාගත විඥාන හරිම පිරිසිදුයි තථාගත විඥානයේ හරිම නික්ලේශී ඒ මොනවා කිව්වත් එහෙම කියන ගතියෙන් මන් නිදාස් තථාගතයන් කියනවා ගම්බීරෝ අප්පමෙයෝ. මේක ගම්බීරයි. මම දන්නේ ඕගොල්ලෝ පිළිගන්න කැමති නැහැ. ඕගොල්ලෝ ඇති තථාගතයන්ගේ විඥානේ බොහොම හොඳයි කියලා උඩ තියලා කරඬුක තියලා වඳින්න. අඩු ගන්න විඥානේ නැත්තම් තථාගතයන්ගේ සංස්කාර ටිකට හරි වඳිනවා. මේ තථාගතයන්සේ ඇති කරපු දෙයක්. මේ තථාගතයන්ගේ නිර්මාණ කියලා මුදුවරු කියන්නේ මේ එකක්වත්ම ඊළඟ නැහැ. ඔක්කොම ප්‍රහීනයි. සර්වඥාන්සේ කියලා අඳුර ගන්න හදනවා අපි. ධාතු වලින් හඳුර ගන්න හදනවා රූපෙන් හඳුර ගන්න හදනවා නානා සංකේත කරනවා දැන් හිතන්ද වෙසක් වෙනකොට බලන්න වෙසක් කාඩවල බුදුහාමුදුර හඳුනා ගැනීම සඳහා කරන දේ ඒ එකක්වත් සරුවඥාන කියන මම අල්ලලා නැහැ මම ඒ ඔක්කොගෙම විමුක්තයි ඒ අල්ලන්න පෙන්වන්න හදන හැම දෙයක්ම නොකිය කියන බොරු කියලා මේ පිස්සු හදන හීන මේ තමයි තථාගතයන් වහන්සේ කියලා කාලයක් තිබ්බේ ධම්මචක්‍රේ සරුවඥාන්සේ පෙන්වුවා ඊට පස්සේ බෝධි භෝගහක් පෙන්වුවා ඊට පස්සේ ග්‍රීක uh, නිර්මාණ ශිල්පයේට බුදුරජාණන්ගේ රූපය ගත්තා. දැන් මේ පාට විදක් වෙනකොට බුද්ධ රූපයක් හදන්න බෑ. බෞද්ධ කටයුතු මහත්යන්යෙන් පෙන්නන ඒ ලකුණු ටික නැතුව. මේ කවුද මේ අනුමත කරන්නේ? බුදුහාමුදුරු හිටියොත් එම් බෞද්ධ කටයුතු මහත්යන්සේ අනුමත කරයිද? මේ මුද්‍රා 6යි තියෙන ඉන් පිට කරන්න බෑ. ඉරියව් 4යි තියෙන ඉන් පිට කරන්න බෑ කියලා. දැන් මේගොල්ලෝ මේ නීති හදනවා. ඉතින් ඕක තමයි කතෝලික සභාවටත් උනේ. ඕකම තමයි ආගමෙන් කරන්නේ. ඉතින් බුදුදහම කියනවා එහෙම මේ සංඥ මොන තලකුණකින් බුදුහාමරෝ පණවන්න පුළුවන් ගතියක් තියෙනවා තොපි පණව ගනිය. හැබැයි මම නැහුවට. එච්චරයි කියන්නේ මම එයින් විමුක්තයි. යම් වේදනාවකින් සරුවචාන්සි උප්පරීම සැප වේදනාවක් ඉන්නේ කියලා වැඩක් නැහැ කියලා අපි මේ බුදුහාමරට වේදනාව පටවන්න. බුදුහාමස් කියනවා අනේ උඹල ඕනේ කතාවක් කියවල මම ඒකෙ විමුක්තයි. ඒකම සරුවචාන්සි 18 රියන් සද්වාට බුද්ධ රශ්මිය තියෙනවා. මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා දැන් අපි රූපෙකින් පණවනවා. කිනති ඒක තමයි උඹලගේ වැඩේ. හැබැයි මේ තථාගතයන් වහන්සේ ඒකෙන් ප්‍රහීනයි. එහෙම මවාපෑමක් ඕනේ නැහැ. එහෙම දේවල් නැහැ. එහෙම දේවල් තියෙන එකෙකුට නිවන් දකින්න බෑ. ඉතින් ඒක බච්චකොත්තර තේරෙන්නේ නැහැ. මේ අග්ගිවච්චකොත්ත කියන නම ඇවිල්ලා තියෙන මම හිතන්නේ මේ ගින්නේ උපමාව නිසා වෙන්න ඇති. ඉතින් හරි ප්‍රසිද්ධයි. ගින්නක් නිවුණාට පස්සේ ඒක කොහාට යනවද කියලා කාටවත් පනවන්න බෑ. ගින්න ඇති වෙන හැටි දකින්න නැති වෙන හැටි දකින්න. සමුදේ දකින්න, වය දකින්න. නමුත් මේ ගින්න ගියාට පස්සේ කොහෙද ගියේ? මේක මේ සදාකාලික වුණාද? උච්චින්න වෙලා ගියාද? සදාකාලික උච්චින්න දෙක අතරමැද? සදාකාලිකත් නැහැ උච්චින්නත් නේද කියන එක පැනෙන්නේ නැහැ කියලා සරුවචාන්සිය සඳහන් කරනවා. ගින්නක් නිවුණාට පස්සේ කොහෙන් හොයන්නද? ඒ වගේ තමයි තථාගතයන් වහන්සේ මරණය මත වෙයිද? නොවේයිද? වෙයිත් නොවේයිද? වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි කියලා ගත්තොත් මේවා කිසි දවසක දුක අවබෝධ කරන්න හේතු වෙන්නේ නැහැ. මේ වගේ වෙන්නේ ඉතින් කතන්දර ගොත ගොත විසක් තොරන් ගහ ගහ ඇවිදී වටේට. නමුත් අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා සරුවචන්සේ කියනවා මේ උඹ වාගේ මිත්‍යා දෘෂ්ටිකයෙකුට මිත්‍යා දෘෂ්ටිකයන් අනුමතක අනුගමනය කරන අනවනම අනම්මනම් වැඩ කරන ගාම බුද්ධ ආගම කරන අයට මේක තේරෙන්නේ නැහැ. මේකට සම්පූර්ණ කාලය යොදලා ඒකටම සද්ධාවන්ත වුණොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ දේවල් වල මේ හට ගැනීමේ මේ නැතිවීමේ කියන එක හොඳට දකිනවනම් ගින්න උපමාවට අනුව එහෙනම් ඔන්න තේරුම් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ අවසානයේ අපි කතා කර කර හිටියේ මේ විඥානය කියන එක එහෙම නැත්නම් මේ දෙක බෙදලා ගන්න ගතිය මම සහ මම නොවේ කියලා ඒ දෙකට බෙදලා ගන්න ගතියට තමයි සාමාන්‍යයෙන් මේ බණකට වගේ ගන්න එහෙම අර්ථකථනයක් නම් විඥානයේ ක්‍රියාකාරීත්වයට ගොහම් පළල්. නමුත් සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මම වෙමි මේ මම මේ මම නොවේ. මේ අපි මේ අපේ නෙවෙයි තොපේ. අන්නේ දෙක බෙදෙන ඕනම තැනක විඥානය එනවා. විඥානයේ එන හැම තැනම දුක එනවා. ඒ එහෙම බෙදීමක් නැතුව මේ ඔක්කොම මේ ගින්න නිවුනට පස්සේ තේජෝ ධාතුවට මොකද වෙන්නේ? තේජෝ ධාතුව නැති වෙන්නේ නැහැ. ඒක අනන්‍යතාවය නැති වෙලා යනවා. ලෝකෙ දිය වෙලා යනවා. මේකේ ਸਰවචන්සය පෙන්වන්නේ මහා සෙය්‍යතාපි මහා සමුද්දෝ. ගංගාවල් මහා ගංගාවල් එනකන් කරදී මිරිදී ගලන්නේ. මුහුදට ගියාට පස්සේ කරදී ගොඩකට එකතු වෙනවා. එතකොට ගඟට මොකද වෙන්නේ? ගඟේ අනන්‍යතාවයට මොකද වෙන්නේ? වතුර නැති වෙන්නේ නැහැ. මිරිදිය කරදී පාටපත් වෙනවා. නමුත් ඒ නමට ඉමිට වැසේ ගංගානන්නම් කියන්න බෑනේ. අන්න ඒ වගේ මහා සමුද්‍රයට ගිය සියලු ගංගාවල් වල ස්වභාවය ගත්තොත් මේ මහා මෝද උපදුනා කියලා කාටවත් කියන්න බෑ. මේ මහා මෝදේ උප්පත්ති කතාව කවුරක්වත් දන්නේ නෑ. ඒ වගේම උපදුනේ නෑ කියලා කාටවත් කියන්නත් බෑ. උපදිමින් තියෙන මහා සමුද්‍රය ගැන විසර ජාලයක් දැනටත් ඔය පරාක්‍රම සමුද්‍රය කියලා අපි එකක් හදාගත්තේ. ඒක ඔන්න තවත් සමුද්‍රයක් හටගත්තා. කවුරක්වත් නෑ කියන්නේ. උපදින්නේ නැත්තේ නෑ. නමුත් පරාක්‍රම සමුද්‍රේ මහමුදත් එක්ක බලනකොට ගණන් ගන්න දෙයක් නැහැ. මේක මේ පොඩි බිත්තරයක් වුණ බිජ්ජක් වගේ එකක්. ඉතින් යෝගේ උපදින්නේ නැහැ කියලා කියන්නත් බෑ. කට්ටිය කැමති නම දාගන්න මේ මම සමුද්‍රයක් ඇදුවයි කියලා. ඉතින් ඒකට ඉඩ තියෙන මහා සමුද්‍රයකට චෝදනා පත්‍ර බාර ගන්න යන්නේ. uppajjatīච න uppajjatīච කියලා කියන්නත් බෑ. උපදිනවා උපදින්නේ නැහැ කියන්නත් බෑ. නේව uppajjati න uppajjati කියන්නත් බෑ. ඒ නිසා මේ මහා සමුද්‍රය වගේ තියෙන දේ මේ පොදුවේ තියෙන දේ කොටහක් මගේ කියලා කඩාගෙන අනිත් දේ මගේ නෙවෙයි කියලා වෙන් කරගත්තට පස්සේ ඉතින් උරුට්ටුවම තමයි. ඊට පස්සේ රණ්ඩුවම තමයි. ඉතින් පුළුවන්ද මේ ලෝකේ ජීවත් වෙන ගමන් ඔළුවක් ඇති මිනිස්සෙකුට මේ වෙන් කරගන්න කියලා අපිට සබහා ධර්මයේ කියලා නැහැ. අපි වෙන් කර ගැනීම අස්වාභාවිකයි කියලා තේරුම් ගන්න. ඒක පිස්සුවක් කියලා තේරුම් ගන්න. පු탁 පු탁 කියලා කියන්නේ කුට්ටි කඩා ගන්නවා කියන එක. පු탁 පු탁 නෙවෙයි මනුස්සකම තියෙන්නේ. ඒකේ මාත් එක මිනිසෙක් විතරයි. ගංගානංගගේ වැලි තලාවේ තියෙන වැලි ඇටයක් විතරයි. මම මේ අනිකට ලොක්ෙක් හරි පුංචක් නෙවෙයි වැලි ඇටයක් නෑ කියන්නත් එපා. වැලි ඇටයක් තමයි. ඕකේ මොකද්ද අඟ උස්සන්න දෙයක් තියෙන්නේ. ඕකේ මොකද්ද තියෙන්නේ අඬහැර පාන්න දෙයක් තියෙන්නේ. ඕකේ මොනක් තියෙන්නේ කියා පාන්න දෙයක්. ඒ තීරම වැටෙන්නේ. ඒ වැලි කැටේ අඬහැරේ තමයි ඔය පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. වැලි කැටේ මේ වැලි කැටේ අල්ලන් කියනවා මමයි වැලි කැටේ කියලා එයා රූපෙ වෙන්නේ. එහෙම නැත්නම් අනික් කලිකට යට තියෙන මම උඩ ඉන්නේ කියාගෙන එයා අඟ උස්සන්න හදනවා. මේ වේදනාව මම මේ සැප විඳිනවා කියලා කියන්න හදා ගන්නවා. එතෙන් සංඥා කරලා පේනවා අනික්කට කුන් හතරයි තියෙන්නේ මට කොන් පහක් හයක් තියෙනවා. තුඩු හතරක් පහක් තියෙනවා කියලා. එහෙම තමයි මම රවුම් කියලා හඳුනා ගන්න හදනවා. ඊට පස්සේ වැලි කැටේ කියන මම ඇවිල්ලා කොන්ක්‍රීට් ගලක වැලි කැටයක්. මම ඇවිල්ලා මහා ගොඩනැගිල්ලක කොනක ඉන්න වැලි කැටයක්. මම කවුරු හරි අසුචි කැලලක තියෙන වැලි කැටයක් කියලා එයා ඒ එයාගේ බලපුරුවාකාරකම් කියන්න හදනවා. වැලි කැටේ වැලි කැටේම තමයි කොහේ තිබ්බත් වැලි කැටේ. ඒ වෙනුවට එයා කියන්න හදනවා නෑ නෑ මම උසස්. මම රජවංශින් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒ සංස්කරණය කරලා පෙන්වන්න හදනවා මේ තමන්ගේ තියෙන විශේෂත්වය. ඒකල අනික් වැලි කැටත් එක්ක අපේ ගනුදෙනුවක් නෑ. ඒගොල්ල වෙන වංශයක් අපේ වෙන වංශයක් කියලා ඒ ගන්න ගතිය සෝබාදාත්ම වැලි කැටේ කියලා දෙන එකක් නෙවෙයි. ඒක වැලි කැටේට එන පිස්සුවක්. පුතඥන ගතිය. වෙන් කළා හඳුන ගන්න ගතිය. ඉතින් බුදුදහම කියනවා සද්ධාවේ නාමයෙන් ඕක අතහැරලා දාපන්. සීලේ නාමයෙන් ඔක්කොම සිල් ලකින කට්ටියනේ. අතහැරලා දාපන්. ඒ ගල්ජුවේ පණ්ඩිතසාන්සි ඉන්න කාලේ කියන්නේ පරණ පරණ උපසම්පදා වෙච්ච පෘථජන භික්ෂුවක් කියනවා. සාමණේර රහතන් වහන්සේ ළමක් කියනවා. අර සාමාන්‍ය රහතන් වහන්සේ අර උපසම්පදා වෙච්ච පරණ භික්ෂුවට වඳින්නේ බෑ. මේ දෙයක් නෑ. ඒක තමයි හැටි. යාගේ සීලේ උසස්. මේ වඳින්න රහතන් වහන්සේ තමයි. අර කෙලෙස් සහිත සීල වැඩි කෙනෙක්. ඒක තමයි වෘත්තපටිපාටිය කියලා කියන්නේ. වෙන්දපා. ඉවරයි නේද ඊට පස්සේ ආය කවුරක්වත් ඇවිල්ලා අයියෝ අයියෝ හොඳ නෑ ඔබ වහන්සේ රහතන් වහන්සේ උන්වහන්සේ පුතඥනේ කතා කරන්න දෙන්නේ මට කලින් උපසම්පදාලා තියෙනවා පලිප් පැවිදිලා තියෙනවා. එච්චරයි. ඒකට අපි වෙන නීතියකට යටත් වෙනවා කියන්නේ සීලය. ඒ සතියට ගිහිල්ලා බලන්න වර්තමාන චිත්තක්ෂණයට ඇවිල්ලා දෙන්නෙකුට තියනවාද කියලා වර්තමාන චිත්තක්ෂණයේ අත්දැකීමේ ගෑනු අත්දැකීමක්, පිරිමි අත්දැකීමක්, වැඩිමාල් අත්දැකීමක්, තරුණ අත්දැකීමක්, උගත් අත්දැකීමක්, නුගත් දෙන්නේ නැහැ. ඒ නිසා අපිට කවදාකවත් අත්දැකීම ගැන කියන්න බෑ. මොකද ඒකෙන් අපිට නම්බුවක් එන්නේ නැහැ. මේ මම අඟ උස්සන්නේ නැහැ. ඒ නිසා බුදුන්ස කියන පුළුවන් තරම් වර්තමාන හිටපන්. ඉන්න බැරි මොකක්වත් නිසා නෙවෙයි. ඒකෙන් අපිට කොඩි දාන්න බෑ. ඒකෙන් අපිට කතන්දර හදාගන්න බෑ. ඒකෙන් අපිට මමියා උස්සලා පෙන්වන්න බෑ. ඒකෙන් අපට කිසිම ලාභය, සත්කාරය, සම්මානය සිලෝක ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි ඒක නිකන් අර පතෝල හොද්දක් වාගේ එහෙම නැත්නම් ඇල්ලතර වාගේ පැත්තකට කරලා මොකක් හරි කටකස්මක් තියෙන එකක් හොය හොය ඇවිදිනවා. ඒ නිසා කොයි වෙලාවකරි තේරුම් ගත්තොත් ඒ හොයන්න ඇවිදින්නෙම මොකද්දෝ තියෙන මාන්නයක් හීනමානයක් නිසා නිසා මේ වර්තමාන මොහොත එළඹ සිටි මොහොත තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ මේක තමයි සාසන සම්පත්තිය කියන්නේ දන්න දහං ගැටයක් දාලා වර්තමාන මොහොතේ හිත තියාගෙන ඉන්න කියලා ඒකට ප්‍රධාන වශයෙන් විරුද්ධ වෙන්නේ තමන්ගේ විඥානය තමයි විඥාණයට ඕනේ නෑ මේ චිත්තක්ෂණය තාක්ෂණික වැඩවලට යන චිත්තක්ෂණය මේ චිත්තක්ෂණය ආධ්‍යාත්මික වැඩවලට යන චිත්තක්ෂණය මේ චිත්තක්ෂණය පිං කරන චිත්තක්ෂණයක් මේ චිත්තක්ෂණේ අනුන්ට උදව් කරන චිත්තක්ෂණයක් කියලා අර චිත්තක්ෂණ වලට ලේබල් ගන්න. ලේබල් ගහලා කියනවා මේ තාක්ෂණ වැඩ කරන චිත්තක්ෂණය හොඳයි. BDBP නිකන් බෝක් වකුරට වෙලා ඉන්න චිත්තක්ෂණයට වැඩිය චිත්තක්ෂණ වලට මොකක්වත්ම ගාණක් නැහැ. ඔක්කොම සමානයි. ඉතින් අපි අර උපයාගත්ත ඔක්කොම බිඳුවට බහිනවා වර්තමාන මොහොතේ දාපුවා. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ යම් චිත්තක්ෂණයක් ශද්ධාවෙන් පිළිලා සීලයට මයිලගේ සීලයක් තියෙනවා කියලා දැනගෙන වර්තමාන මොහොතට එළඹිලා වාසය කිරීම බුදුහාමුදුරන් ලඟ වෙන තියෙන කෙලින්ම ක්‍රමය. ධර්මයේ අවබෝධ කරගන්න තියෙන කෙලින්ම ක්‍රමය ඊතරම තමයි බුදුහාමුදුරු ඉන්නේ. ඉන් එපිට අපි මොනවා හොයන්න ගියත් ආලවට්ටම් දාගෙන මේ බුදුහාමුදුරුව මෙහෙමයි දඹදිව යන්න ඕනේ නැත්නම් මතු විදින මච්චු බුදුහාමුදුරුව දකින්න යන්න ඕනේ. එහෙම නැත්නම් කතියප කවුතුම සරුවචනාංශي දකින්න යන්න ඕනේ කියලා මේ සරුවචනාංශي අල්ලගෙන මේ කතන්දර ගොතන්න හැදුවට මේ චිත්තක්ෂණයේ අවුල් වෙන එක මිස එහෙම නැත්නම් ක්ෂණයේ ගිලිහෙන එක මිස මොකක්වත් වෙන දෙයක් ඉතින් සරුවඥා සඳහන් කරනවා මම උඹලා මාව පණවන්න හැදුවට මේ සරුවඥ විඥානය කියලා දෙයකින් සරුවඥ සංස්කාර කියලා දෙයකින් මගේ සරුවඥ සරුවඥ සඳහන් කරන විඥාන සංකා විමුක්තෝකෝ වච්ච තථාගතෝ විඥාන සරුවඥ විඥාන කියලා යමක් කාට පටපදින්න ගියත් මං ඒකෙන් නිදහස්. ඉතින් ඒක මොකද්ද කියන්නේ? තොපිත් නිදහස් වෙයක්. මේ මම කියාගන්න එකෙන් මගේ කියාගන්න එකෙන් නිදහස් වෙන්න කියලා. ඉතින් එතකොට මුකුත් වෙන්නේ නැහැ. ඒකට මේ ගඟක් ගිහලා මුහුදට වීගත්තයි කියලා ගඟ වාෂ්පීකරණය වෙන්නේ වතුරට මුකුත් වෙන්නේ නැහැ. ගින්නක් නිවුණ ගියයි කියලා ලෝකේ තියෙන තේජෝ දහතුන මොකද ශක්ති සංස්ථිති නියමයක් මේ ලෝකේ තියෙන්නේ. කිසිම ශක්ති කඳුලක්වත් මේ ලෝකෙන් පිට යන්නේ නැහැ. එක එක දෙයක් පාට පරිවර්තන වෙමින් ඔහි තියෙනවා. ඉතින් අර මගේ දර වලින් පත්තු කරපු ගින්නය, පිදුරු වලින් පත්තු කරපු ගින්නය, වෙන කෝටු කැබලි වලින් පත්තු කරගත්ත ගින්න කියලා ඒ ගින්න මගේ නම් කරගන්න පුළුවන් ගතිය නැති වුණාට ඉන්නක් නිවුණා කියලා කියයි කියලා ලෝකෙට මොකුත් වෙන්නේ නැහැ. ඉන්නක් පත්තු කරයි කියලා ලෝකෙට මොකුත් වෙන්නේ අර තමන්ගේ වලියටපත් වෙනවා. ඊට පස්සේ ඉතින් කෑ ගහන පටන් ගන්නවා මගේ ගින්න නිවුණා. මමයි ගින්න පත්තු කෙරේ මේක ඔලිම්පික් ගිනි දැල්ලක්. මේක ගිනි කූරු ගිනි දැල්ලක් කියාගෙන අපි මේ කතන්දර කරන දේවල් ගින්න ගණන් ගන්නෑ. ගින්න කවදාකවත් ගණන් ගන්නෑ. අපි කොච්චර ගින්නට උපද මේ ගිනි දෙයියන් පිටුවත් ගිනි දෙයියන්ට අපිට අපි වර්ෂ කරන්න බෑ. ඒ බුරිදත්ත ජාතකයේදී බෝසතාණන් වහන්සේ තපසට යනකොට අම්මා කියනවා මේ Hindu තපස් ක්‍රමේ ගිනි ටික අරසා කරන්න ඕනේ හැම වෙලාවෙම දිවා රාත්‍රියපත් වෙන ගින්නක් තියෙනවා. ඒක පුළුවන් තරම් හොඳ මේ දේවල් පුදන්න කපුරු, ගිතෙල්, හඳුන්, තුවරලා පුළුවන් තරම් අගිල් පුච්ච පුච්ච කරන මේක පත්විපි ඉන්න තාක්කල් දෙයියෝ Taman එක්ක. ඉතින් මෙයා කොහොම හරි කරලා ගිනි දෙයියන් පුදහන්න හරකෙක් හොයාගන්න. ඒ හරකේ හරක පූජා කරලා ගිනි දෙයියන් පුදන්න. මේ මේ අස්වමේධේ වාගේ මේක ගෝමේධයක්. මුල ඇතිකල්ලි වෙලා ගිහිල්ලා බලනකොට මේ ගින්දර නිමිලා. දැන් ඒක ඉතින් තවතර ලොකු බාධාවක්. මේ අම්මා කියපු දෙයක් නැති වුණා. ගිනි දෙයියොත් තරහ වෙනවා. කියලා පස්සේ හරක බැඳලා තියලා ගමට යනවා. මේ ගින්න රෝයන්. ඉතින් ඒ දවස්වලත් අද වගේ අලියා ගිනි පෙට්ටි, සූර්යා ගිනි පෙට්ටි හොයන්න බෑනේ. ගින්දර ගින්දරට යපත්තු කරන ගමට ඉඳලා ගෙදර කැලියට එනවා කියන එක ওই තියෙන තරම් ලේසි නෑ. ඉතින් ගිනි ටිකක් හොයන්න ඉඳ කල් යනවා. ගිහිල්ලා එනකොට හරක් හොරු ඇවිල්ලා හරක කාලා කුර ටිකයි වලිගෙයි අං ටිකයි ඉතුරු කරලා යනවා. ඊට පස්සේ වට පිට බලන දෙයියනේ මේ ගිනි දෙයියන් පුදන්න ගෙනාවු හරකරක් ගන්න ගිනි දෙයියන්න බැරි නම් ඈ මුගේ අම්මට යකෝ කියලා ඊට පස්සේ බයිනෝ. තොට මේ පුදන්න ගෙනාවෝ හරක රකින්න බැන්නා තොට ගිනි දෙයියන් පුදලා මට මොකද වෙන්නේ? මොන වාසියක්ද ලැබෙන්නේ? කියලා අනේ හරි සෞත්වි වයින් හැටි. මොකද මනින්නේ දෙයියන්ට තෝනම් මේ ලෝකෙ මැව්වේ. තෝ මවලා තියෙන්නේ දුකක්. ඒ නිසා තොට කියන්න වන්නේ නිර්මාපකය කියලා නෙවෙයි විනාශකයයි කියලා. තොට කියන්න ඕනේ මහා හොරයි කියලා. ඇයි හත් දෙයියනේ මේ ලෝකෙට වංචාව මැව්වේ? ඇයි හත් දෙයියනේ මේ ලෝකෙට මේ මුලාව මැව්වේ? ඕක නැතුව මවන්න බැරිද තොට? කියලා බුදු වෙන්න ඉස්සෙල්ලාම බුරිදත්ත ජාතකයේ කියනවා. මේ දෙවි කෙනෙක් අපි හදාගෙන යාගෙන් අරස වෙන්න හදනවා. ඌට ඌට ගෙනාපු බිලි පූජා කරක් ගන්න බෑ. ඕන්න ඔය වගේ එකක් අපි මේ මමයා කියලා එකක් හදාගෙන ඌට උදේ ඉඳලා හැන්ද වෙනකන් කණ්ඩ දෙනවා, බොණ්ඩ දෙනවා, නාවනවා, කවනවා, පොවනවා. නමුත් ඒකයි ඉන්නේ අපිට විරුද්ධව. මමයා ඉන්නේ මට විරුද්ධව. මමයා කරන කිසිම වැඩක් කවදාකවත් හිත සුව පිණිස හිටින්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් අපිට පාර දෙනවා මම යතනilla මම නැත්තන්ට යන්න. කියා ගන්න පුළුවන් තැනilla කියා ගන්න බැරි තැනට යන්න. දන්නා තැන සිට නොදන්න තැනට යන්න. ඉතින් ඒ ගමනේදී මේ මම නැති කරන විඥානේ නැති කරන තැනකට යනවා මිස මේ විඥානේ සෝවාන් වුණාය <clears throat> විඥානේ පළවෙනි ධ්‍යානෙ ලැබුවාය මේ විඥානයේ විපස්සනා ඥාන ලැබුවායි කියලා මේ විඥානට උතුරු බලන් දන්න ගියොත් ඒ මනුස්සයා මේ උච්චින්න මුණා තාලවත්තු කතා අනභව කතා ආයතින් අනුපාය ධම්මෝ කතාවක් නෙවෙයි තියෙන්නේ මේ විඥාණයට පදක්කම් පලඳන්න හදන. ඉතින් ওই භාවනාවේ මුල් කොටසේ දිගටම කෙරෙන්නේ යෝගාවචරය මේ මම ඉස්සට වැඩිය උසස් මට දැන් සිල්ලේ තියෙනවා. මට දැන් සමාධියේ තියෙනවා. මට රූප ධානය තියෙනවා. මට අරූප ධානය තියෙනවා. මම අනික් කාට වැඩිය ත්‍රිපිටකේ දාන්නවා. මම අනික් කාට වැඩිය දේශනාව මේ ධර්ම කතිකත්වයේ තියෙනවා. නානා ප්‍රදේවල් වලින් විඥාණයට පදකම් පලඳනවා. ඉතින් ਸਰවචනසේ සඳහන් කරන යම් කිසි කෙනෙක් මේ ශාසනයේ තේරුම් ගන්න නැතුව මේ මේ දේවල් වලින් විඥාණයට පදක්කම් පලඳ පලඳ අර මනුස්සයට නැහැ. මට විතරයි මේ පදක්කම තියෙන්නේ කියලා කියනවනම් සීලවන්ත වුණත් අසප්පුරුසයි කිය. සුතවන්ත වුණත් අසප්පුරුසයි. ධම්මකතික වුණත් අසප්පුරුසයි. සුතවන්ත අසප්පුරුසයා, සීලවන්ත අසප්පුරුසයා, ධම්මකතික අසප්පුරුසයා කියලා සප්පුරුෂ සූත්‍රයේ සරුවචාන්සේ දිගටම දේශනා කරනවා. ඒ මොකද අපි මේ වැඩ කටයුත්ත සරුවචාන්සේ දේශනා කරලා තියෙන්නේ අන්නේම අන්ධහැර පාණ්ඩ නෙවෙයි අන්ධහැර පාණකම තකතිරුකම කියලා තේරුම් ගන්නයි. ඒ අන්ධහැර පාණකම අවිද්‍යාව කියලා තේරුම් ගන්නයි. මම උඹ නෙවෙයි. උඹ මම නෙවෙයි කියලා වෙන් කිරීම හරහා තමයි මේ අපට දුක එන්නේ. උඹ කරන හැම වැරද්දක්ම මගේ. එච්චරයි කියන්නේ. උඹ මොන වැරද්දක් කරුවත් මගේ. ඉතින් අපි ඔක්කොම එක කම්පැනි කට්ටියනේ. මේ හෙම්පිටිගේ ඥානසිය ආමතුරන්ට මේ ඒටිආරේත් මහත්තයා සරුවදේට ගෙනලා තියාගෙන කියනවලු බෑ හාමුදුරනේ මේ හාමුදුරෝ කරන වැඩ දිහා බලපුවාම බෞද්ධයා මතේ ලැජ්ජයි කියලා. ඒක නම් එහෙම තමයි මහත් වෙච්ච මහත් වෙලාට එහෙම වුණාට ඉතින් අපේ කම්පැනි කට්ටියනේ. අපි ඉතින් අපේ කියාගෙන යනවා කියනවා. કોઈ සංඛ්‍යා කරද්දක් කළොත් අපේ තමයි. ඉහළ කියතයි තො තො තො කපනවා වලි කියතෝගේ පච්ච කරනවා තොපි එලවනවා තොපි කියන්නේ අපිට බුදුහමෝ දීලා නැහැ එහෙම එකක්. මොකද කියන්නේ ඉතින් ඌ ඒකත් මගේ මල්ලේ බදාගන්න. හරියට දරුවෝ වැරදි කරනකොට අම්මා කෙනෙක් ඒ දරුවා අරසා කරන්න හදනවා වගේ මේ ලෝකේ යම් කිසි කෙනෙක් වැරද්දක් කරන එක මගේ වැරද්දක්. අඩු ගන්න මට පෙනුනේ මගේ වැරද්දක් නිසා. කටුකුරුන් දෙසාංශ කියනවා මට කවදාකවත් බෑ වැරද්දක් දකින්න කාගවත් මන් නොකලපු જાතිකක් කියලා. හැම දෙයක්ම වැරද්ද වෙන්නේ මම මේක කලින් කරලා තියෙන නිසා. නමුත් මගේ වැරද්දට මම සමාව දෙනවා. අනුන්ගේ වැරද්ද හුවා දක්කලා කියන හේ එහෙම හරි නෑ. එහෙම කරන්න බෑ. තොට ගහනවා. පච්ච කරනවා කචෙන් ගහනවා වැරදි කරන්න බෑ කියලා දැහල් බැලුවොත් ඌගේ ගෙදරත් ඒ වැරදි ටික තේරෙම තියෙනවා. වැරදි නැති කට අනුගේ වැරදි පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ කතයුත්තේදී මේ විඥානයේ ඔලුවසන හැටි බලන එක බුදුහාමුදුරුවෝ සඳහන් කරන ඇත්තටම අමාරු වච්චකොත් උඹට බෑ. මොකද උඹලගේ තියෙන්නේ ඇත්ත දකින්න ඕන ගමන් නෙවෙයි උඹට ඕනේ මේ මමයා හුවා දක්වන ගතියක්. විඥාණය මමයි කියා ගන්න කැපිපේන ගතිය. සර්වඥාන්සේට මේ විඥාණය තථාගතයන්වහන්සේ කැපිපේනවා කියලා පෙන්නනවා නම් ලෝකයා සර්වඥාන්සේගෙන් නිදහස්. සර්වඥාන්සේම මේ ඒ පැනවිල් අගය කරන්න යන්නෙත් නෑ. ඒකට පොහොර දාන්න යන්නෙත් නෑ. ඉතින් මේක තේරුම් ගන්න බෑ. සීල ශික්ෂාවයි. සීල ශික්ෂාදී මම ඉල්ලර කරන තමයි යන්නේ. මේක තේරුම් ගන්න බෑ සමාධි ශික්ෂාවේ. සමාධි ශික්ෂාවත් මම උත්සාහ කරන තමයි යන්නේ. ඒ ඔක්කොම තනවා වඩා ගත්ත එක ප්‍රඥා ශික්ෂාවේදී විතරයි ඒ නම් කරලා වෙන් කරලා හඳුනාගත්ත මමය කුණු පොල් ගෙඩියක් ගැහුවා වගේ මේ ඇස්වා කතාව වැඩිච්ච ලැබු මේ අලු පුහුල් ගෙඩියක් ලබ්බක් හතරමන් හන්දියක් ගැහුවා වගේ තෙරි ගහින්න ගහනවා ඔය කියන විඥානය අතහැරලා දාන. ඉතින් ඒක හරි අමාරුයි. ඒක අග්ගිවච්ඡසකොත්ත නෙමෙයි අද ඉන්න බෞද්ධයාට තමයි. බෞද්ධයත් මේ බුද්ධ ආගම හරහා හෝ තමන්ගේ මාන්නේ නග්ගා ගන්න අපි බුද්ධ ආගම් කාර්යෝ කියන්නේ. එහෙනම් මම මෙහෙම පොරක් කියලා පෙන්නඳ ඒ දඟලන දැඟලිල්ල හරහා මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා යම් ප්‍රමාණයක් දුරට එන්න පුළුවන්. ප්‍රඥා ශික්ෂාව අමාරුයි. ඒක නිසා එකම පුද්ගලයෙ තුළ සීල ශික්ෂාවෙන් පරිණාමයටපත් කරලා සමාධි ශික්ෂාවෙන් පරිණාමයටපත් කරලා එයාට කියලා දෙන්න ඕනේ මේ සීලේ කකින්ද ඉස්සලා හිටපුඹ නෙවෙයි දැන්. සමාධියක් ඇතිකරන්න ඉස්සලා හිටපුඹ නෙවෙයි දැන්. දැන් උඹට පුළුවන් ද ප්‍රඥා ශික්ෂාව කරන්න. ওই සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ඇතිවෙච්ච මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් එකක් අරගෙන එක සැරයකට මුදුට හරහා බලනද ඒකේ එහෙම නিত্য වූ සුඛ වූ සුභ වූ ආත්ම වූ දෙයක් තියනද කියලා අරේ මේ දුවන ගමන්, බත් කන ගමන්, පොල් ගාන ගමන් මේවා බලලා ගිහිල්ලා හරියන්නේ නැහැ. සීල ශික්ෂාව, සමාජ ශික්ෂාවක් ඇතුව එකක් එක වැඩකට අරගෙන. ඒකේ මුලැමැදාග වශයෙන් සතත අභ්‍යාසයට ගිහිල්ලා රූපයක් වෙන්න පුළුවන්. වේදනාවක් වෙන්න පුළුවන්. සංස්කාරයක් වෙන්න පුළුවන්, විඥානයක් වෙන්න පුළුවන්, සංඥාවක් වෙන්න පුළුවන්. මොකක් හරි එකක් ගන්න සීල ශික්ෂා, සමාජ ශික්ෂා ඇතුව අරගෙන බලන්න මේකේ වැඩි වේලාවක් බලා ඉන්නකොට මේක නিত্য හැඩයක් සටහනක් ආකාරයක් පෙන්නනවාද නැත්නම් ඒකේ ගති ඒකේ භාව ඒකේ ස්වභාව මාරු වෙනවද කියලා බැලුවොත් හරිම චපලයි හරිම වංචනිකයි හරිම ෂටයි හරිම මායාවි ඉතින් මේවට අඳුර පාන්න ගිහිල්ලා මේ ෂට මායාවී වූ රූප ධර්ම වලින් අපි ආත්මයක් හදන්න හදන ප්‍රතිබිම්බයක් හදන්න හදන ඒව කවදාකවත් අපිට වග වෙන්නේ නැහැ නේ ඉතින් ඒ නිසා කතා කරන තැන මම යම් ආකාරයක රූපෙකින් මාව පැනවුවනම් ඒක මම මුලින් උදුරා දැම්මා. අනභාව කෙරුවා. නැවත නූපදනා තත්ත්වයටපත් වුණා කියලා කියනකොට මිනිස්සු හිතන්නේ කැක්කුමක් නැති චපල තමන් උප්පත්ති තැනට නම්බු කරන්නේ නැති එහෙම නැත්නම් පවතින පද්ධතියට නම්බු කරන්නේ නැති කෙනෙක් කියලා තමයි බණින්න තියෙන්නේ. ඒ ਸਰවඥාන්සේක කෙරුවා ඉසල්ලා. කළ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා ඔව්. මම නෑ ඒ පටන් ගත කට්ටියට නම්බු වෙන විදිහට සලකන්නේ ඒ මේ නීති පද්ධතිය රටක් නැහැ මම කතා කරන්නේ ආර්ය විවහාරේ. ආර්ය විවහාරේ එහෙම මුලට සලකන ගතියන්නේ අකතඤ්ඤෝ අස්සද්දෝ. තථාගතයන් වහන්සේ ගාව සද්ධාාවක් ඇත්තෙම නැහැ. මොකට සද්ධා කරන්නේ? දන්නවනම් දැක්කනම් ආයෙ මොනවද සද්ධා කරන්නේ? අකතඤ්ඤෝ කෘතුගුණ සැලකිල්ලක් නැහැ. කෘතුගුණ සලකන තියෙන්නේ කෙලෙස් වලටනේ. මොන කෘතුගුණ සලකන නිසා ධම්මපදයේ සඳහන් කරලා තියෙනවා තථාගත වෙනකොට අකතඤ්ඤෝ අස්සද්දෝ. සද්ධාව ඕන කරන්නේ තාම මේක දැක්කේ නැත්තම් තමයි. කෘතඥතාවය ඕන කරලා තියෙන්නේ තාමත් මූලධර්මණි වැඩ ගන්න ඕන. මෙතෙන් ආවට පස්සේ මූලධර්ම පහම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒකට විඥාන සංඛා විමුක්තෝ විඥානේ ඇති වෙන්නේ යම් ගිනීම් යම් ගණන් ගැනීම වගේ තිබුණා නම් ඉතින් විඥානයත් අතහරිනකොට ඒ ගණන් ගැනීම අතහැරලා යනවා. එතකොට අනික් කට්ටිය සරුවචාන්සේ පැනෙව්වට සරුවචාන්සේ ඒගොල්ලන්ගේ පැනවීම අනුමත කරන්නේ නැහැ. ඒක නිසා මේක කියනවා ගම්බීරෝ අප්පමියෝ දුප්පරිගාහෝ. දුප්පරි යෝගෝ. සේයතාවි මහා සමුද්‍රෝ. මේ මහා සමුද්‍රේ වාගේ අපි පොදු මානව පොදු මනුස්සකමට දී වෙලා ගියාට පස්සේ මනුස්සකම තියාගත්තට පස්සේ අපි අඟ උස්සන එක ඕනේ නෑ. අපි ඔක්කොම කොහින් ගියත් මිනිස්සුයෝ. ඔය කොච්චර නම්බුකාර ලැබුවත් මොකද අපරාධයක් කරත් මිනිස්සෙක් නෙවෙයි කියන කාටවත් බෑ. සම්මනුස්සකම බාරගමු. අපිට මනුස්සකම කවදාකවත් බාර ගන්න බෑ. අපේ නම ගම ගොත් යුව තියෙන තාක්කල් අඟ දාගත්ත ගාමංකල් ඊට පස්සේ අපිට ප්‍රධාන වශයෙන් අවත කියන්නේ මනුස්සකම. ඒක නිසා යුවා නැති தත්තරපත් කරන එක රූප දිගේ කරලා පෙන්වන්න පුළුවන්. වේදනා දිගේ කරලා පෙන්වන්න පුළුවන්. සංඥා දිගේ කරලා පෙන්වන්න. සංස්කාර දිගේ කරලා පෙන්වන්න පුළුවන්. අවසාන වශයෙන් විඥාන දිගේත් කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් රූපයක් කරන බලන්න රූපේ නැති වෙනකම් බලන්න. රූපේ තියෙන තැනින් පටන් ගන්න නැති වුණාට පස්සේ දැන් රූපයක් අල්ලන්න කරපු කතන්දර කතන්දර කරගන්න බෑනේ. ඉතින් ඒක උඩ අපිට සතුටක් දැති වෙන්නේ කනගාටුවක් දැති වෙන්නේ. රූපයක් අල්ලගෙන මේ මේ තමයි මම මේ තමයි කමටහන මේ තමයි භාවනා මේ තමයි ප්‍රතිපදාව කියලා කරනවා. කරලා කරලා කරලා ගෙවෙනකම බලනවා. ආයෙ රූපේ මතුවේ. ආයෙ ගෙවෙනකම් ඉන්නවා. ආයෙ මතුවේ. ආයෙ ගෙවෙනකම් ඉන්නවා. එම් බල බල ඉනකොට තමයි තේරෙන්නේ මේ රූපේ තිබුණත් නැතත් සතියේ ප්‍රශ්නයක් නැහැ. අරුණක් තිබුණත් නැතත් සතියේ ප්‍රශ්නයක් නැහැ. තියෙන මේ සතිය ඇති කරගන්න ගන්න රූපේ කහ පාට වෙන්න ඕනේ, නිල් පාට වෙන්න ඕනේ, නම්බුකාර වෙන්න ඕනේ. එහෙම ගන්නෑ. රූපයක් අල්ලන ගන්න සතිය රූපෙටත් යනවා. සැප දුක් වේදනා දෙකේදී ගන්න සතිය අදුක්කම සුඛ වේදනාවලත් ගන්න පුළුවන්. අදුක්කම සුඛ වේදනාවේදී සතිය නෑ කියලා කියන්න බෑ. අදුක්කම සුඛ වේදනා සැප දුකත් නැති වේදනාවත් අපි ගොඩක් වෙලාට ඉන්නේ. පාළුයි කම්මැලි කියලා. එතනත් සතිය තියෙනවා කියලා දැනගත්ත දවසේ ධම්මදින්න රහතන් වහන්සේ කියනවා මෙහෙනින්න අංශේ ඒක දන්නවනම් ඌ හැම වෙලාවෙම සතුටේ ඉන්නේ. දන්නේ නැත්නම් අවිද්‍යාව නම් දුකේ ඉන්නේ. මොකද සැප හොයන වැඩේට යන්නේ මේ සැප දුක අදුක්කම සුඛ කියන මේ තුනම එන්නේ හේතුඵල අනුවයි. ඔය ඕක මේක විතරක් ඉල්ලන්න දඟලන්න පටන් අරගත්තොත් අම්බ අන්තගාහි වෙනවා. අන්තවාදී වෙනවා. දුකටපත් වෙනවා. තුනම බාරගනින් අදුක්කම සුඛ වේදනා කියන කිසි කෙනෙක් මාව ගණන් ගන්න නැති ඔය තාලනි වෙලා පාළු වෙලා ඉන්න වෙලාව කිසිම ගතියකට නතු වෙලා නැති ඒක දන්නවනම් ඒකයි අපේ ප්‍රകൃතිය කියලා. ඒක අපේ හැබෑ නිවහන කියලා. උජ්ජලිය ඉන්නේ හැම වෙලාවෙම සන්තෝෂෙන් ඉන්නේ. මොකද ඒක උපයන්න දෙයක් නැහැ නේ. අපි ඒක සැප හොයන්න ගියොත් නෑ ප්‍රශ්න මතුවේනේ. <coughs> ඒ වගේම අඳුර ගන්නකොට මේ ගුණවතා මේ සීල්වතා මොකක්වත් තුනේ ඔක්කොම මිනිස්සු. කොයි එකත් මිනිස්සු උන්න මොන්න තටමැවුවත් මනුස්සකම නැති කරන්න බෑ. මනුස්සකම උස්සන්න බෑ. අපි ඔය නම්බුනාම දුන්නට තථාගතයන් වහන්සේලා එහෙම නම්බුනාම දෙන්නේ නැහැ. මනුස්සකමට සලකන එක තමයි තියෙන්නේ. ඉතින් අපි හැම විශේෂතාව පෙන්වන්න හදන හැම වෙලාවෙම මනුස්සකමට හානි වෙනවා. ඒ නිසා ඊයේ මම එනකොට ත්‍රිවිලර් එක ගහලා තුන පිටිපස්සේ මේ අවංකව hina වෙන්න පුළුවන් නේ කිරිදරුවන්ට පමණිය කියලා. අනිත් හැම එකම hina වෙන්නේ බිස්නස් වලට. කියක් හරි හම්බ කරගන්න ඕන ඉතාලම hina වෙලා කතා කරනවා. කිරිදරුවෝ hina වෙන්නේ එහෙම බිස්නස් වලට නෙවෙයි අවංකව hina වෙනවා. ඒ කටේ කිරි කිද්ද සුවඳ තියෙනකන් දත් නැති තාක්කල් හොඳට hina වෙන්න පුළුවන්. දත්තාවට පස්සේ ඒක hina වුණත් hina වෙන්නේ බිස්නස් වලට. ඉතින් කිරිදරුවකම හොඳ නෑ. උඩ මනුස්සකම තියෙන උදන්න මට මොකක් කරගන්න බෑ මට මధుරේ කාවට ඉලව ගන්නත් බෑ. කිරි ටිකක් නෑ. කෑ ආහාරත් නෑ මොකක්වත් නෑ අම්මා නැත්තම්. ඉතින් ඌ අම්මා මගේ කියන අම්මගේ තනිය මගේ කැලලක් කියන්නේ ජීවත් වෙන ප්‍රශ්නේ නෑ අම්මා කියනවා ආව ඉඳා ගනි උඹේ තනිය තමයි කියන්නේ. උන්න අම්මා නැති උනට තනිය නැති උනට එන්න කෑ ගන්න. අම්මා දකින්නට තනිය දකින්නට hina වෙනවා. ඔච්චරයි. දැන් අපිට ඒක මොකක්වත් මතක නැහැ. අපි ඉතින් අම්මා ඉන්න ඕනේ මැනලද පුතේ කිරි දුන්නේ මාන ඔබට කියන අම්මා ඉන්න ඕනේ දැන් ගෙදෙට්ට. ආවම මේ නාකි කියන්නේ අලි කරදරයක් දැන්. අර ඉස්සර වගේ තරුණ ගතියක් නැහැ නේ. ඉතින් මනුස්සකම තිබුණා නම් ඕකට විශ්වවිද්‍යාලය යන්න ඕනේ නැහැ නේ. ඕකට මේ මේ මේ කවුරුත් අයින නම්බුනාම දෙන්න ඕනේ නැහැ නේ මනුස්සකම අපිට හම්බෙන්නේ. උප්පත්ති ආනිසංශයන්නේ මේ හැම පැහිකමකින්ම වෙන්නේ අපේ මනුස්සත්වෙන් ගිලිනවා. ඒතකොට තවත් මිනිස්සෙක් අපි සලකන්නේ උගේ ඩිග්‍රී එක බලලා. මේ රාමඤ්ඤනිකායද කියලා බලලා තමයි සලකන්නේ. සියන්නිකායද කියලා බලලා තමයි සලකන්නේ. මනුස්සකම නැහැ. ඒ නිසා මේ හැඳුනුම් කරන්නේ තමයි අද ලෝකෙට දැන් තොරතුරු තාක්ෂණය කියන්නේ. ඉවරයි. මනුස්ස මනසේ කිසිම දෙයක් නමකින් කෙලසන් නැතුව තියන්නේ නැහැ. හැම එකටම ලේබල් ගන්න. විකුණන්නේ ලේබල් එක බඩුව කොහෙද? ඉතින් අපි මේක දන්නවනේ මේ මිනිස්සයා ගහපු එකක් මේ ලේබල් එක. බඩුව වෙනම එකක්. ඒ නිසා ඒක හරහා සංඥා හරහා ද්‍රව්‍ය දිහා බලන්න මේ කිය බුදුහාම කියන අමාරුයි. උඹට බෑ කියලාත් කියන. සංස්කාර කියලා කියන්නේ මගේ කෙරුවාවන් අනුව තමයි මගේ නමට අකුරු එකතු වෙන්නේ පස්සේ. මේ මේ දේවල් නම කරන ලද මේ මේ දේවල් මවන ලද මේ මේ දේවල් කරන ලද. ඉතින් කටුකුරුන් සාංශ කියන ඒ සාංශ ලියව පොත් බලනකොට විශ්වවිද්‍යාල ආචාර්යවරු අයියෝ නිකම්ම නිකම් භික්ෂු නෙවුවා කියවන්න බෑ කියනවා. පිටිපස්සේ PhD කියලා ලියලා නැහැ. පිටිපස්සේ MSc කියලා ලියලා නැහැ නේ. උබේ විහාරාධිපති කියලා නැහැනේ. අර ශිරෝමණී සම්මාන ලැබිලා නැහැනේ. ඉතින් ඥානানন্দ භික්ෂුව අයියෝ නිකම්ම නිකම් භික්ෂුවක් ඒ පොත් කියවන්න වෙලාවක් නැහැ කියනවා. මොකද අර පිටිපස්සෙන් ගහන ලේබල් එකට අවුරුදු 6 ඉඳලා අවුරුදු 26 වෙනකම් කොච්චර කඹරනවද කියලා බලන්න මිනිස්සේ. මේ Taman ගණ්ඩ හදන මේ අකුරු දෙක තුන පටලවා ගන්න. ඔහුගේ නමේ ඇති දිග පළල දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම කියලා අපි කාලේ පොඩි කාලේ ඉඳලා තියෙනයි පඬිතෙක් ගෙදර ජීවිතෙත් කරගන්න බැරුව මේ පඬිතුකම් කරන්න ගිහිල්ලා ගමෙනුත් ඉන්න බැරුව එලවල දාන. මොකද ඌට ඕනේ අර පිටිපස්සේ තියෙන නන් ටික විතරයි. ඒකට පස්සේ ඒක පෙන්න පෙන්න කෑ ගහනවා. සීල් එකක් එහෙම කපන්න බෑ උන්න. මොකද මේ සීල් එකේ නන් ටික දානකොට කොටු ඇතුලට දාන්න බෑනේ මේක. කුටු කරන්න බෑ. අර නම්බුනාම ටික දානකොට බුදුහාමුදුරන්ගේ මුලට කවුරු හරි දැකලා තියෙනවද කියලා බලන්න උඹේ විහාරාධිපති කියලා දාලා තියෙනවා. විචිත්‍ර ධර්ම කතික කියලා දාලා තියෙනවා. ත්‍රිපිටක ධාරී කියලා දාලා තියෙනවා. ඒ හරීම ලස්සනයි. මටත් රිදෙනවා කියනකොට අපි උපසම්පදා සාහිත්‍යයේ પરම්පරාව ලියලා තියෙනවා. බුදුහාමරගේ උපාලි දාසක සෝන ඔක්කොම කියලා අන්තිම හාමුදුර දෙන්නගෙන ඥානාරාම ස්වාමීන්සේගේ පණ්ඩිත ස්වාමීන්සේගේ නම දාලා අරිදම ස්වාමීන්ගේ නම දානකොට කාතිකේ ඉඩමදී. ඒ මෙච්චර නම්බුණාම අනේ උපාලි මහරහතන් වහන්සේට උයන පායන ලියනි එච්චරයි. බුදුහාමුදුරණටත් එච්චරයි. දැන් එනකොට මම එහෙම දන දැන් පළවෙනි එකටපත් වෙලා ගියොත් එහෙම මගේ නමර මොනවා එකතු කරන්නේ කියන්නේ බෑ. මේ සංස්කාර මේ සංස්කාර ටිකට අපි කොච්චර පහිනවද කොච්චර ගොම්පසල්නවද කොච්චර බැගෑ වෙනවද කියලා බැලුවොත් ඒක අපිට පුදුම ආධ්‍යාත්මයක් කරන් දෙනවා. බුදුන්සේ කියන උඹලා මට මේ මොනවා පටවන්න ගියත් මම මිනිස්සෙක්. ගාන්ධාරයෙකුත් නෙවෙයි, දෙවියෙකුත් නෙවෙයි, බ්‍රහ්මයෙකුත් නෙවෙයි මිනිස්සෙක්. අනික හැම ශාස්ත්‍රුණ වංශේ නමක්ම උඩ ගියා. අපි මිනිස්සුනි අපි වෙනම මට්ටමක අපි දේව පුත්‍ර එහෙම නැත්නම් කවුරු හරි වත් කරන ද අපොස්තල් කෙනෙක් බුදුහාම නෑ මම මේ හම්බ කරගත්තේ මේ භාවනා කරලා. ඉතින් සංස්කාර ගණන් ගන්න. නැත්නම් විඥානයේ වශයෙන් මම සහ උඹ අතර වෙනසක් වර්තමාන චිත්තක්ෂණේ නෑ කියලා කිව්වොත් බෞද්ධය පිළිගන්න කැමති නැහැ. බුදුහාමරගේ විඥානයයි පෘථග්ජනයාගේ විඥානයයි වර්තමාන මොහොතේදී ගත්තොත් එකයි. ඊට පස්සේ කියන උඹට බුදු වෙන්න ඕන වර්තමාන මොහොතේ හිත කියලා බලපං. බුදු හිත. පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලියන් තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති තං අසුතෝතෝ පුතුජනස සමාධි භාවනා නත්ථීති වදාමි. මහණ මේ හිත ඇතුලේ ප්‍රභාසරයි. පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකයේ උපකලිටේ උපකලිටම් පිටපැත්තේ ටිකක් ওই මලකඩ ගෑවිලා තියෙනවා. කච්චල් බැඳිලා තියෙනවා. තෙල් කුණු ගෑවිලා තියෙනවා. පෘතජ්ජනිය ඒක දන්නේ. යාට පේන්නේ අර පිට ගෑවිලා තියෙන මලකඩ විතරයි. ඒ ඇතුලේ තියෙන ප්‍රභාෂරය දකින්නේ නැහැ. දකින්නවා නම් දෙවෙනියට සඳහන් කරලා තියෙනවා වසර මිදම් බික්ක වෙචිත්තං. ආගන්තුකේ උපකලිටේ උපකලිටම් තං සුතවතෝ වරිය ශාවකෝ ධානාති. එයා දන්නවා මෘදු හිතමයි මගේ ඇතුලේ තියෙන්නේ. මට තියෙන්නේ ඇතුලේ හිතේ හිටපන් ඔය පිටකුණු කන්දල් වල මතිමතාන්තර ඉන්න එපා. තස්ස සුතවතෝ අරිය ශාවකස සමාධි භාවන අත්‍යීතව දැන් උට සමාධිය හරියනවා. මොකද හැකි සංඥා වෙන්න බලන්න. මේක ඇතුලේ බුදු හිත තියෙනවා. මේක ඇතුලේ තදංග වශයෙන් නිබ්බුතිය තියෙනවා. ඒක වෙනුවට අපි කුණු කන්දල් ගැන කතා කරන්න ගියොත් අකුසල සමාපත්තියකට වැටෙනවා. කුසල සමාපත්තියට එන්න නම් අර කියන විදිහට විඥානයේ තියෙන ඒ ප්‍රභාසර ගතිය එහෙම නැත්නම් නික්ලෙස් බව ඕනම මොහොතක අත්දකින්න පුළුවන් භවනා ප්‍රතිපදාව දන්නවා. ඒක තමයි ප්‍රභාසර මිදම් බික්කෝ චිත්තං කියලා කියන්නේ. එහෙම නැත්නම් විඥානං අනිදසනං නිබ්බාණං සබ්බතෝ පබං. විඥානයේ මොනම දෙයකටවත් ව්‍යාපාර කරන්නේ නැතුව තමන්ගේ ප්‍රකෘති තැනට අවිල්ලා ඉන්නවනම් ඒක ඒකේ ප්‍රභවයේ ජීවත් වෙන්නේ. ඒක ප්‍රභං කියලා වචනයක් පාවිච්චි කරන ප්‍රභාස්වරයි කියලත්. නැත්නම් ඒක ප්‍රභවයේ ඉන්නේ. සියලු දේ කරන්න පුළුවන් ප්‍රභවයේ ඉන්නේ. ඒක කාටවත් ප්‍රමාණ කරන්න බෑ. වළංගක් හදන්න ඉස්සෙල්ලා මැට්ටේ තියෙනවා මැටි වළඳක් හැදීමේ ප්‍රභවය. මැටි වළඳක් හැදීමේ මූලික ශක්තිය තියෙනවා. මැටි වළඳක් හදලා නැහැ තව. මැට්ටෙන් ගුරුලීත්වයක් හදලත් නැහැ තව. අඩි වළඳක් හදලත් නැහැ තව. මැට්ටේ තියෙනවා ඔක්කොම හදන්න පුළුවන් ගතියක්. එතකොට මේ වරන්දක් බවට පත් කෙරුවයි කියලා කියන්නේ මැට්ට කෙලසෙනවයි කියලා. කෙලසන් නැති මැට්ට සියල්ල හදන්න පුළුවන්. ඒකට කියනවා ප්‍රභවය කියලා. මැට්ටෙන් භාණ්ඩයක් හැදුව ගමන් මේ භාණ්ඩයට නමක් එනවා. මැට්ටට භාණ්ඩයක නමක් දෙන්න බෑ මැට්ට කියන්නේ මැට්ටා කියලා. මේ භාණ්ඩ පිච්චුවාට පස්සේ අවුරුදු 20 ලක්ෂයක් යනලු ආයේ මුළු මැට්ට බවට පත් කරන්න. පුච්චන් නැතුව තිබුණොත් ආයෙ කඩලා මැට්ට කරන්න පුළුවන්. ඉතින් අපි කරන්නේ මැටි පුච්චීමේ කලාව ඉගෙන ගත්ත ශිෂ්ටාචාරේ. දැන් අපි ඉතිහාසය කියන්නේ පුච්චපු මැටි කැලක් හමුනොත් ශිෂ්ට මිනිසයයි කියලා. වෙන්නේ මොකද්ද? ආයේක ප්‍රകൃති මැට්ට බවට පත් කරන්න අවුරුදු ලක්ෂ 20ක් ගෝද යනවා. ඒ වගේ තමයි අපේ හිතට එන කුණු කන්දලයක්. අපි ක්‍රියාවත් කරපු ගමන් වීතික්‍රමණය කරපු ගමන් පුච්චපු මැටි කැලක් බවට පත් බවට පත් වෙලා. ඒක කෙලසෙන කෙලසිල්ල කර්ම ගෙවලවත් ඉවර කරන්න බෑ. ඒ බවටපත් වෙන්නේ ඉස්සෙල්ලා අප්‍රමාදීව මේක හිතේ ගොඩ නැගීගෙන එන හැටි බැලීලා තමයි අපි යෝනිසුමනස්කාරය කියලා ආනපානෙ මතුවෙන හැටි බලනවා. වම දකුණු වශයෙන් තියෙනකොට මුල බලනවා. පිම්බීම හැකිලිමේ මුල බලනවා. රාගයක් ද්වේෂයක් වෙනකොට මුල බලනවා. බලනකොට බලන්න පේනවා මේ නාම රූප ભેදේවත් නැහැ. ඒ මූල ජබේ මූල ශක්තිය භාවනා කරගෙන කරගෙන ගිහිල්ලා හැම අරමුණක්ම භාවනා කරලා යම් වෙලාවක යෝගාවචරයයේ විවේක ස්ථානෙට අනන්ත වූ ස්ථානෙට අරමුණක් නැති ස්ථානෙට මුලටපත් වුණා නම් එයාට තියෙන මේකට ඕන නාමයක් කියන්නත් පුළුවන් මේකට රූපයක් කියන්නත් පුළුවන් මේකට සද්දයක් කියන්නත් පුළුවන් මේකට රූප රූප කියන්නත් පුළුවන් කොයි දෙයක් ඇති කිරීමේ මූල ශක්තියට විතර අපි බය නැහැ වෙන මොකටවත් ඉතින් ගිය ගමන් අපිට නූල් බඳින්න වෙනවා හීන් දාඩි දානවා මේ මොකද උනේ අරමුණක් නැති වුණා අඩු ගානේ යෝගාචර චෝදනා කරන ඒ වෙලාවේ සතියක් නැතුණා කියලා. ඇත්තට සතිය උපරිම තියෙන වෙලාව යෝගාචර හිතා ගන්න බෑ ඒ නිසා ඒ විඥානයේ පිළිඹු කරන මට්ටමට ගියයි කියන්නේ විඥානේ කෙලසුණා. පිළිඹු කරන මට්ටමටත් ඉස්සෙල්ලා පවතින විඥානය හැම වෙලාවෙම තියෙන එකක්. නමුත් අපි පිළිඹුවට කැමති, මැට්ටට වැඩිය මැටි භාණ්ඩයට කැමති, මුහුදට වැඩිය ගංගානම් ගඟට කැමති. නමුත් කවදාකවත් ගංගානම් ගමට කෙලවරක් නැහැ මුහුද නැතුව. ඒක නිසා මේ පවතින මූල తত্ত্বය නැත්නම් ඒ විඥානයේ මූල ස්වභාවය ගත්තොත් ඒක අපේ හැබෑනි වහන වශයෙන් නික්ලිෂී තන වශයෙන් කිසිම කෙනෙකුගේ එක හොංගන්න බෑ හොරකම් කරන්න බෑ ඒක තියෙනවා. නමුත් අපේ හිත කැමති මැටි බහඬ වලට මැට්ටට වඩා. අපේ හිත කැමති මුහුදට වඩා ගංගානම් ගඟට. ඒ නිසා ගඟෙන් වතුර බීලා ලිඳට ආවඩන જાතියක් අපි. වතුර වැඩි වෙන්නේ. වතුර තියෙන්නේ අත නැහැ. ඒකට ආවඩන්නේ ලිඳට ආවඩන්නේ. අන්නේ ගතිය බුදුරජාණන් කියන සම්මුතිලා සත්‍යය. නමුත් මේක යථාර්ථයේ වශයෙන් ඒක දැක ගන්න නම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අපිට මේ කය මේ ඕලාරික අත්භාවය මනෝමය අත්භාවයේ බවට ඉස්සලපත් කරගන්න. මනෝමය අත්භාවය කියන එක අදහස් කරන්නේ මේ රූප ලෝකේ. ද රූප ධානය. ඊට පස්සේ සංඥාමේ අත්ප්‍රාව වලට පටලව ගන්න. ඒකට අරූප ලෝකයේ මේ භාවනාවේදී බල බලන මේ රෝලාරික කය තියෙන ඇස් දෙක අරලා බලන මේ රූපය සමාධිච්ච ආනාපානේ වගේ රූප ධර්මයකට සමාධිච්ච වෙලාවකොත් ඒකත් ගෙවිලා රූප ධර්මයක් ගෙවිච්ච වෙලාවේදී තුනේම සති එකයි නොත එක එකන එක එක විදිහට රූප මේ රූපයට කැමති සමහරු ආනාපාන රූපයට කැමති සමහරු ඒක සංඥාව බාටපත් වෙච්චාම කැමති සමහරු නමුත් මේ එකමයි මේ තුනම බාටපත් වෙන්නේ මෙන්න මේක එක ජීවිතයක් ඇතුළත දැක්කනම් එයාට පුළුවන් අග්ගිවච්ච ගොත්තට වගේ පටලවා ගන්න නැතුව මේ බුදුබණ තේරෙන්නේ අර කියන සංඥාමේ මට්ටමට බැස්සට පස්සේ ඊට ඉස්සෙල්ලා වෙන ධර්ම තියෙනවා සීල ශික්ෂාට අදාළ සමාධි ශික්ෂාවට අදාළ ප්‍රඥා ශික්ෂාවට අදාළ කොටසට එන්න භාවනාවෙන් අර සියුම් தත්ත්වයට යන්න ඕනේ ගිහිලා ඉවර වෙලා ඒක තමන්ගේ හැබෑ නිවහන බවට පත් කරගන්නවා. ඒක ප්‍රමෝද කළ යුතු තත්ත්වයක් කියලා තේරුම් ගන්න ඕනේ. ඒක හරි අමාරුයි. මෙතන කවදාකවත් භාවනාවෙන් එතන ගියේ නැති කට්ටිය කවුරුත් නැහැ. ඔය ගියාට පස්සේ බය වෙන එකයි කරන්නේ. මේ වැරදිලයි කියලා හිතනවා. ඉතින් ඒකට කමඨාන සුද්ධ කළා දිනෝ නෑ නෑ වැරදිලා නෑ. සත්‍ය ධාරාව දිගේ ගිහිල්ලා බලන්න. Taman ගිය පාර පැහැදිලි නම් සත්‍ය ධාරාව තියෙනවා නම් අපට තේරුම් ගන්න පුළුවන් වෙයි. අපව ඕන්න මේ ඕලාරික தත්තර එන්න පුළුවන්. මනෝමය තත්ත්වයට එන්න පුළුවන්. සංඥාමය තත්ත්වයට යන්න පුළුවන්. හරියට කිරි දී කිරි කරනවා. දී කිරි වලින් බටර් හදනවා. බටර් වලින් ගිතෙල් හදනවා. ගිතෙල් වලින් සපි මණ්ඩේ හදනවා. මේ එකම දේ තමයි මේ පත්තල යන්නේ. මේ දිවට පතරන්සේ මේ නම කියන්නේ ආන්නේ බවක් විශේෂණයක් වෙනසක් විපරිණාමයක් අපි පිළිගන්නේ නැතුව අපිට කිරිම වෙන්න ඕනේ නම් ප්‍රශ්න නැහැ කායිවත් බාධාවක් නැහැ කිරි වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඒතකොට දී කිරි වෙන්න බෑ. ඔය කිරිම තමයි දී කිරි වෙන්නේ. ඒකෙන් තමයි බටර් හැදෙන්නේ. ඒකෙන් තමයි ගිතෙල් හැදෙන්නේ. ඒකෙන් තමයි ගිතෙල් සපි මණ්ඩේ බවටපත් වෙන්නේ. ආන්නේ මට්ටම් වලදීපත් වෙන්න වෙනස් වෙනකොට ඒකට බය වෙන මනුස්සයා අර වඩා සුන්දර තත්ත්ව, නික්ලේශී තත්ත්ව වලටයි බය වෙන්නේ. මොකද ඒව අඳුරන්නේ ගිය නැති තත්ත්ව. ඉතින් යෝගාවචර බණහල කමටහන් සුද්ධ කරලා මේ මේ තත්ත්ව වලට අහම්බෙන් වගේ යන්න ගිහිල්ලා ඒකත් සතියෙන් අවබෝධ කරගන්න ගියොත් අගිවච්චකොත් එනකොට තිබුණු මෝඩකම් ඉතුරු වෙන්නේ නැහැ. ඒවා කැප කරන්න ඕනේ. නම් අපිට වෙලා තියෙන මෝඩකමත් එක අතකින් තියාගෙන මේ අතින් ඒ කියන පිරිසුදු භාවය ලබා ගන්න හදනවා. ඒ දෙක එකට කරන්න බෑ. ගොමයි කිරි කලවම් කරන්න බෑ. ගොම නම් ගොම කිරි නම් කිරි. ආන්නේ தත්තට වෙනස් වීම භාවනා කරන අතරේ තමන්ගේ මති මතාන්තර වල වෙනසක් ඇති වෙන්න ඕන. සම්මා දිට්ඨි ඒ අනුව තමයි සම්මා සංකල්ප පහළ වෙන්නේ. එහෙම නැතුව ditthිය ගොරෝසුර්ති ආන සම්මා සංකල්ප ඇති කරන්න බෑ. ඒක කරන දේකටත් වගේම කෙරණ දෙයක්. නමුත් ඒකට ස්වච්ඡන්දේ බලපාන. භාවනා කරනකොට වෙනස් වීමට ඉඩ දෙන්න ඕනේ. නොදන්නා දෙයට ප්‍රේම කරන්න ඕනේ. දන්නා තැන සිට නොදන්න තැනට යන්න පුළුවන්. කියාගන්න බැරි වුණාට අද්දකිය හැක්කක් බව තේරුම් ගන්න ඕන. අන්න එහෙම කරනකොට නම් ওই විඥානයේ ෂටගති මායාවේ ගති ඉක්මවලා විඥාණයට පෙන්වන්න පුළුවන් උඹේ තොරන් ගහන වෙලාවට වැඩිය හොඳයි උඹ නිකන් gederi ඉන්න වෙලාව ප්‍රകൃතියේ ඉන්න වෙලාව ආලවට්ටම් කරන වෙලාවට වැඩිය දැන් ওই ලෝකේ ඉන්න ගෑනු ඔය ඔච්චරම රූපලාවන්‍ය කරන් තුන නාලා නිකන් ගොඩේ ඉන්න ගන්න ඔය ටෙඩි ලස්සනයි මේක කරන්න ගියාම විකාරයක් නේ තියෙන්නේ උන්ට කියන්න ලැජ්ජ හිතෙනවා උඹ උඹ කැතයි ඔය කෝලම් කරන්න ගියාම ලෙඩ වෙනවා ඉන්න ආපන් යසර දෙමියන් ඔයිට වැඩි ලස්සනයි. හිත උන් හිතන්නේ වෙන්නේ උන් හිතන්නේ හැම එකකටම ඉස්සලා ෆේෂියල් එකක් දාගෙන හැඩ කරගෙන යන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඉතින් කියන්න තියෙන අර හිතුනට කැතයි නංගි ඔයිට වැඩි හොඳයි ප්‍රകൃතිය කියලා. ඉතින් ඒ වගේ එකක් තමයි විඥාණයට අපි ආලවට්ටම් දානකම් මේකප් දානකම් රූපලාවන්‍ය කරනකම් ඒ විඥානයත් වෛශ්‍යාවක් වගේ දිදී ඇවිදින අන්තියක් අන්තියක් ගන්න. විඥාණයට එන්න කියන්නේ gedette. ප්‍රകൃතියට එන්න කියන්නේ වර්තමාන මොහොතේට. අපි කොච්චර අකමැතිද කියලා බලන්න. එදින ගියාට පස්සේ අහන්න මේ මගේ විඤ්ඤාණය උගේ විඤ්ඤාණය කියලා දෙකක් තියෙනවද කියලා කොයි එකත් එකයි. රූපේ තිබුණත් එකයි නැතත් එකයි. වේදනාව තිබුණත් එකයි නැතත්. අන්නේ දෙකට සැප තිබුණත් එකයි දුක තිබුණත් එකයි. දිනුවත් එකයි පෙරදුනත් එකයි. යසස් තිබුණත් එකයි ආයස තිබුණත් එකයි. හොඳත් එකයි නරකත් එකයි කියනකොට අර පුරුද්දට වචනෙන් නම් වදිනවා බෞද්ධයා. අෂ්ටෝක ධර්මේ කම්පා වෙන්නේ නැති ඕක හොඳයි කියලා. භාවනාවේදී එතෙන්ට යනකොට ශීඝ්‍ර පිටිපසට එනවා. ඇවිල්ලාට පරණ පුරුදු රූපේ සමාදන් වෙනවා. පරණ පුරුදු වේදනාවේ සමාදන් වෙනවා. නමුත් ඒකවත් දන්නේ ඉස්සරහට ගිහිල්ලා ශීඝ්‍ර පසට ඒකවත් දන්නේ යෝගාවචරය විතරයි. භාවනා කරන එක නා විතරයි. ඉතින් ආර අවස්ථාවක් තියෙන දවසක පසට ඉන්නේ නැතුව ඉස්සරහටම යන්න නොදන්න දෙයට. ඒකටයි මේ බණ කියන්නේ. ඒකටයි බුදුහාමර මේ ප්‍රයත්න කරන්නේ. නමුත් ඒක කර්ම ගෙවිච්ච වෙලාවක තමයි මේ යන පාර හරි මේක තමයි යන්න ඕන කියලා සැක නැතිවීම සිදු වෙනවා. අපි දැන් කරන්නේ දිග්ගටම සැකේ. දිග්ගටම සැකයක් තියෙනවා. ඉස්සරහද පස්සද සමතේද විපස්සනාවද හරිද වැරදිද මේ ගුරුවරද අර ගුරුවරද මේ කර්මස්ථානද අර කර්මස්ථානද කියලා ඉතින් දෙකට දෙතාවර හිතකින් ගත කරන්නේ. ඉතින් ඒක දෝෂයක් නෑ ඒක යෝගාවචර අනුකම්පා කටයුතු දෙයක්. නමුත් භාවනා කරනකොට කරනකොට තමයි ඒ නිසක භාවය ඒ කියන්නේ අවික්කප්පසාදේ පහළ වෙනකොට තේරෙනවා ඒක මේ හම්බ කරපු සියලු දේටම වැඩිය හොඳයි. මොකද අපි මේ අකාලේ මැරෙන්නේ අවිශ්වාසය නිසා. බය නිසා. අද ලෝකේ 140කට වැඩි සල්ලි විඳන් ගන්න අරසාවට. සරුවචනාංශයේ අබේ මුද්‍රාට පෙන්වන්නේ අතේ ආයුධ නැහැ කියලා ඇතා එනකොට මෙහෙම අත් දෙක පෙන්වනවා. මගේ පිස්තෝලත් නැහැ මට, කරාටෙත් නැහැ, කුන්ෆුත් නැහැ, මොකුත් නැහැ, නංචක්කුත් නැහැ. ඕ බලාපන් කියලා කෝකත් වැටෙනවා. අබේ මුද්‍රා කියලා කියන්නේ මම බයත් නැහැ තොට මම බයත් නැහැ තෝ මට තෝ මම ගැන බය වෙන්නත් එපයි කිය. ඉතින් ඒ බුදුහාමුදුරුවෝ දන්නවා ඇතුළ සුද්ධ නම් මොකක්වත් වෙන්නේ නැහැ කිය. ඉතින් ඒ නිසා අපේ තියෙන ආයුධයම තමයි අපි වෙනසන්නේ. කඩු ගත්තෝ කඩු වෙන්න නැසිනවයි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ආයුධයක් ගත්තනේ ඒකෙම ගුටි කන්නේ. බුදුරජාණන් අපට කියලා දෙනවා ওই විඥාණයට කතන්දර ගොතන තියන්නේ නැතුව නේද gedare එන්න කියන්නේ. gedara විල්ල විඥානේ ප්‍රකෘති தත්ත්වයට එන්න කියන්නේ ගංගා නංගකට කියන්නේ මොහොතට එන්නේ කියලා. ආවට පස්සේ අනන්‍යතාවය නැති වෙනවනේ. අනන්‍යතාව විතර නැති වෙන්නේ. ආන්න එතෙන්ට එන්න අපි මෙතෙක්ල් හම්බ කරපු දේවල් නම්බුනාම කැපකරන්න ලෑස්තිද? එහෙනම් ඒක කරපිට තියාගෙන ඔටුවෙක් ඉදිකටු ඉලකින් යන්න වගේ මේ අරකට කරපිට මොල්ලි දෙකම කරපිට තියාගෙන මේ කරා යන්න හදනවාද? යන්න බෑ. යන්න බෑ. ඒ අර කරපිට තියාගත්ත ගති ටික නිසා. ඒක ඒ කරපිට තියාගත්ත නම්බුනාම අපි පිටිපස්සේ එලවන්නේ අපි ඒක පිටිපස්සේ එලවනවා මිසක්. ඒව අපිට දාසකම් කරන්නේ අපි ඒකට දාසකම් කරනවා. ඉතින් බුදුහාම කියන ඒක මොඩයි. ඒක තකතිරුයි. මොකද ඊගාව එන මොකක්වත්ම නැති චිත්තක්ෂණය ඔය නම්බුනාම වලින් කෙලසිච්ච චිත්තක්ෂණයට වැඩිය හොඳයි. හරිම නිර්හංකාරයි. හරිම අහිංසකයි. ඒ නිසා මේ බුදුජනන්සේ මේ ධර්මයේ දේශනා කරලා පස්සේ අග්ගිවච්ඡකොත් සඳහන් කරන දැන් නම් තේරෙනවා ස්වාමීන් වහන්සේ මේ ගහක් දිරලා ගිහිල්ලා කොළ හැලිලා නැටි හැලිලා පොතු හැලිලා සිවිය හැලිලා එලේ හැලිලා අරටුව විතරක් හිටගෙන ඉන්නවා වගේ ඔබ වහන්සේ දේශනා කරන දේ හරපද්ධතිය මේකයි කියලා දැනුයි තේරෙන්නේ මම මේ පිටිනේ අල්ලගෙන හිටියේ ලස්සනට කොළ වවාගෙන කොළ දාව සහිතව හැදිච්ච ගහ දිහා බලන්නේ මම කතා කරුවේ දැන් ගහ මැරිලා කොළත් ඇයිලා නටුත් හැලිලා පොතුත් ගැලවිලා සිවියත් ගිහිල්ලා එලෙත් හේදිලා ගහ හිටගෙන තියෙනවා මේකයි හරපද්ධතිය කියලා බුදුරජාණන්සේට වන්දනා කිරීමෙන් ඒ අග්ගිවච්ඡ ගෝත් සූත්‍රේ නිමාව සටහන් වෙනවා. ඒ නිසා අපිට නම් පේන්නේ අර ලස්සන කොළ දාව තියාගෙන රූපලාවන්‍ය දාවගෙන ඉන්න ගහේ ලස්සනක්. නමුත් මේකේ පෙන්වන්නට හදන්නේ හරපද්ධතිය. බුදුරජාණන්සේ මේ බඩු විකුණන්න කරන පිටසෝපණයක් නෙවෙයි. ඒතුලේ හරපද්ධතියක් තියෙනවා. අන්නේ හරපද්ධතිය තේරුම් ගන්න අසන්නගේ හැව හැලෙන්න ඕන. අසන්න අර උපාධි කෝට් දාගෙන අඳගෙන කරන්න ගියොත් කරන්න බෑ. හැලෙන්නේ නැත්තම් අසන්නගේ උපාධි කෝට්ටක හැලෙන්නේ නැත්නම් හැව හැලෙන්නේ නැත්නම් ඒක අසන්නගේ දෝෂයක් නෙවෙයි දේශකයාගේ දෝෂෙයි. දේශනාව තියෙන්න ඕනේ හැව හැලෙන්න, ඇට්ටි හැලෙන්න වදින්න ඕනේ. ඉතින් ඒකට එකපාරේ ගහන්න බෑ. එකක් ගහනවා ආය ඇදලා ගන්නවා ආය ගහනවා ආය ඇදලා ගන්නවා ඕම්බකට රිවර්ට් වෙන්න ගහන්න ඕනේ. සර්පෙක් මරනකොට එකපාරක් ගහලා බෑ. පාරක් ගැහුවට පස්සෙ වැටෙනවා. වැටලනොත් ටික වේලාවක ආය නලිය. ඒකට ගහනවා ආයෙත් ඔලුව කුඩු වෙන්න ගන්නවා. ඒ ජීදෙත් මැරෙන්නේ නැහැ. ආයෙ සරයක් ගහන්න. ඒත් නැත ගන්න. ඊට පස්සේ පුච්චන්න ඕන. ඒ ජීදෙ අලු ටිකක් ගිල වතුරක දාන්න. නැතුව කරන්න බෑ. මොකද කෙලස් අපිට ගහන්නේ වට කරලා. ඌටත් ගහන්න ඕනේ ගරිල්ලා ක්‍රමේ තමයි. ගහලා හතා වැටුණට ගණන් ගන්න එපා. ඒක අන්තිම විසයි එතකොට. ඔළුව කුඩු කරන්න බෑ. විස නිවස තුල උතුම්බසයා තුඹස තුල වේනයා විස ගොහර සර්පයා දැකන අරු මෝරේ. අපි මේ කෙලෙස් එක හුරතල් කරන පොඩ්ඩක් කලන්ති දාලා හරි වැඩේ හරි කියලා ඉන්නවා. අරු ඇවිල්ලා දීපුවාම උග්‍ර විසෙන් ගහන්නේ. එහෙම ගහලා පුඩු කරන්නේ. ඔළුවත් කුරු කරන්නේ. පුච්චන්න. පුච්චලා අලු ටිකක් ගිහලා දානකම් ඉවර කරන්න බෑ. ඒ නිසා මේ අපි පටන් ගත්ත ගමනමයි ගමන. ඕක විශ්වාසයෙන් යනවනම් අපිට තේිනවා මේ කෙලෙස් එක හුරතල් කරන්න එපා. කෙලෙස් එක hina වෙන්න යන්න එපා. එයා එන්නේ ඒ උකුළු මුකුළු පාගෙන අපි අර බුදුහාමර පෙන්නපාර හරපද්ධතියටම යනකම් කෙලවරටම යනකම් ධූරේ පාර්තිය බිම තියන්නේ නැතුව ඉදිරියට යන යන්න නම් නිටතර බණ ඇහෙන්න ඕනේ. නිටතර කමටහන් සුද්ධ වෙන්න ඕනේ. නිටතර වැඩ කරන ඇත්ත එක්ක එකට ඉන්න ඕනේ. අපි මේ අපේ කොටස කුට්ටිය කඩාන පැත්තකටලා ඉඳගෙන තනියම නිවන් දකින්න හදනවා කියන එක කරන්න අමාරුයි. නිවන කියන එක එක පැත්තකින් සමාජ ධර්මයක්. පුද්ගලිකව තමයි සාක්ෂාත් කරන්නේ කරන්නේ. ඒ නිසා අබුද්ධෝත්පාද කාලේ කොච්චර කෙරුවත් නිවන් දකින්න බෑ. සමාජය ලෑස්ති නෑ. දැන් සමාජය ලෑස්ති. දැන් කෙලස් ගතියට වසංගණ්ඩ යන්න එපා. හෙලි කරලා ඒ කෙලස් මතු කරලා දැම්මොත් කෙලස් වලට ඉන්න බෑ. ඒ දේ ඒ කෙලස් වසංගන ගතිය බයලජ්ජාව නෙවෙයි. ඒ කෙලස් වල ගතියක්. ඒ නිසා මේ වගේ සූත්‍ර කියවනකොට තේරෙනවා අසන්නාගේ පිටිමු ඉස්රායින් දෙකෙන්ම අල්ලගෙන ඒ මනසට ඒ කාරණා වෙත්තු කර දීමේ බුදුරජාණන්සේගේ අප්‍රත්‍යත ධෛර්යයක් තියෙනවා. ඒ පුද්ගල ගැන විතර නෙවෙයි හිතලා කරන්නේ අපි ගැනත් හිතලා. නිසා අපි තේරුම් ගන්න ඕනේ පළවෙනි සැරේ තේරුම් නැති වුණාට ෂටගති මායවිගති තිබුණාට ඉදිරියට ඒක ඍජු කරගන්නවා කියන අදහසෙන් අනිකු සබ්‍රක්‍මචාරින් වහන්සේලාත් එක්ක වැඩ කරන පිස්සක් එක්ක ඉදිරියට යනකොට අපි ඔලොමල ගති පැත්තක දාලා අහිංසක වෙන්න ඕනේ. වෙනවා ඒක විද්‍යාදාති විනයක් කියලා එක වෙනවා. ඒක වළක්වන්නේ ඔලමල කරන උලකලන කරන්නේ නැතුව ධර්ම ගෞරවයෙන් ඉදිරියට යන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිර දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. අවසරයි අපේ දේශනා සැචිවාරය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා ඒ පිළිබඳව හෝ නැත්නම් තම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධව හෝ සාකච්ඡාට සුසු කියන මොනවද කියනවා අපි සාකච්ඡාවක නාමයෙන් ඒකට ටිකක් වෙලා ගනිමු එහෙම නැත්නම් ප්‍රශ්නක් නැත්නම් ප්‍රකාශයක් නැත්නම් අපි ඒතාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ සැචිවාරය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු සාකච්ඡා කළ දෙයක් නැත්නම් අපි දෙවියන් පින්දීමේ ඥාතින් දීපත් කිරීමේ සම්ප්‍රදායෙන් සටහන් මේ දේශනා වාරේ සමර්ථ කරනවා.